උදායි ශ්‍රද්ධා වෘද්ධි සම්පන්න සිංහලකින් අපි අද දවසේ ධර්ම දේශනාවේ දෙවෙනි සැසිවාරය දේශනා දෙවෙනි සැසිවාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සීලොම් දෙනා දේශනා සඳහා පැහැපත් කරලා නිමලාවේ යුක්තව සාදුකාරයක් පවතුන. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්තෝ පනිමේ භගිනියෝ බොජ්ජංගා යේ සම්භාවිකත්තා බහෝධිකත් බෞධිකත්තා වික්ඛු ආසවානං කයා අනාසවා චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තෙන් දිත්තේව ධම්මේ දයන් ඔබිඤ්ඤා සත්‍යත්වා උපසම්පජ්ජ විහරති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි උදේවගේ සතිවාරයේදී පසුබිමයි මේ නන්ද කෝවාරු සූත්‍රයේ පසුබිම මේ නන්ද ආනන්දරගේ පසුබිම සහිතව Eh, බුද්ධජනකගේ විශේෂ මෙහෙයුමක් යටතේ ඒ නන්ද ස්වාමීන් වහන්සේගේ වණ ඒ භික්ෂුණීන් වහන්සේලා ආනන්ද සලසුවා ඒ සලසනකොට නන්ද ස්වාමීන් වහන්සේ ඒ ඉන්ද්‍ර ක්‍රියාත්මක වෙන ඇති එහෙම නැත්නම් විඥානීය ඉන්ද්‍රිය බද්ධව වැඩ කරන වේලාවක ඒ විදීම් ශේෂ්ත්‍රය නැත්නම් වේදනා ශේෂ්ත්‍රය දක්වා දැනුම විහිදුවලා ඒ විඳි විෂයෙහි වේදනා විෂයෙහි කොහොමද මනසක් ක්‍රියාත්මක කරන්නේ කියන එක ඉදිරිපත් කරා. පච්චම් පච්චම් බන්තේ පච්චම් පරිචෝ පච්චති වේදනා පංචස්ස පංචස්ස පච්චම් යෝදා පච්චම් පච්චා පච්චා වේදනා කිරුත. යම් යම් හේතු ප්‍රත්‍යක් නිසා යම් යම් වේදනාව හටගනී ඒකේ හේතු ප්‍රත්‍යයන්ගේ වචින වීමෙන් ඒ ඒ වේදනාව නිරුද්ධ වෙයි. එතකොට මේ වේදනා කියන চৈতසිකය සඳහා අපි කැදරකමක් තිබුණා. ශප විදීම නැත්නම් දේශව ප්‍රින්සිපල් කියාගෙන අපි නගර අනේ කටයුතු කරාට වේදනාව අපතෝට විදිය නෙවෙයි කටයුතු කරන්නේ යාට අදාළ ආසන්න කාරණා. එහෙම නැත්නම් ප්‍රත්‍යය ලැබුණොත් ලැබෙන ලැබෙන ප්‍රත්‍යයට සාපේක්ෂව වේදනාව උපදිනවා. ඒ ඒ ප්‍රත්‍යයන්ගේ නිරෝධය වීමෙන් ඒ ඒ වේදනාව නිරුද්ධ වෙනවා. ඉතින් එතකොට යම් කෙනෙක් තරකමක් කැමති වුණා නැතවන් යැපෙන්න පුළුවන් වේදනා ක්‍රමයක් සහිතවයි පංචස්කන්ධය කොට වෙලා තියෙන්නේ. ඒ එක්කසක් අපි කියමු තව කෙනෙක් දුක කැමැති වෙන මානසිකත්වයේ හිටියට දුක ඉල්ල විදියට අහු වෙන්නේ නැහැ. පිළිවෙල කියනවා. කාමසුඛය කාම යෝගී කැමැති යෝගාවස්ථය වුණා. ඒ කියන්නේ කාමසුඛයේ ඇලීගත කිරීම යෝග වෙනවා. යෙදිලකට කරා අත්තකේ තාන යෝගී කියන ආත්මික ක්‍රමතේ කිරීම කියන සෑඩිස්ටික් කියලා එක වස්තු තුනක් පස්සේ මතේ මානසික විද්‍යාව හඳුනාගත්තා. ඉතින් සඳහන් කරගත්ත ප්‍රේම පිළිස්කෝ කියන එක තමයි. ඉතින් ලෙජර් ටෙන්ෂන් එක මෙවැනි පදනමක සියාවක් නැතුව මානව සම්පූර්ණ සංහතිය ක්‍රියාකාරීත්වය මනස ක්‍රියා කරන්නේ මනුෂ්‍යයා ක්‍රියා කරන්නේ 100ක් මේ තප කැමැති භාවයම විස්තර කරන්න පුළුවන් කියන තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලෝක විද්‍යාව කරොත් මතේ ඒක මුළු බටේ විද්‍යාව මානසික විද්‍යාව පිළිගන්න දෙකම බලන්න නොදුවා කල්ගියා ඊට පස්සේ තව සමහරක් ඉන්නවා දුක කැමැති જાතිය. සමහරවිට දුක දේවතා අමත දුක දීම විනෝදාංශයක් කරගත්ත සෑඩිස්ටික් කටියුත් තියෙනවා. බුදුජානකේ පළවෙනි දේශනාවෙදී මතක් කරා. ද්වේමේ අභික්ක වේ අන්තා පබ්බජිතේන නැතිවිතා. ලෝකයා මෙන්න මේ දෙකන්ත දෙකේ ඉතියි. සත්‍යය යන පිරිසක් ඉන්නවා ඒක තමයි බෞද්ධ ඊට පස්සේ අහන් පිරිසක් ඉන්නවා දුක හොයන්නේ. ඒක බුදු හැක්කකට පැවිද්ද කියන කෙනා විශ්ව මේ දෙකම ගන්න එපා. අතරමැදි මාර්ගය හොයා ගන්න වෙනවා. ඔබ අතේ විදිත්වා දෙවෙනි අන්ත දෙකම දැනගෙන තථාගතෝ අත්තන්වන්තේ මෙදම අවතරා. ඉතින් මේ දෙකම විස්තර කරන්න වේදනා චෛත්‍යකේ හරහා. ඉතින් එතන තමයි මේ අපි නන්දකෝවාද සූත්‍රයේ උදේ වගේ භික්ෂුණීන් වහන්සේලා සහ නන්ද හඳුත් එක්ක ඇතිවෙච්ච මේ කතා සඳහන් දහම් සාකච්ඡාව වෙනවා. ඒක කිනාවට පස්සේ ඒකට නන්ද ස්වාමීන් වහන්සේ වේදනාව පිළිබඳව මේ වගේ දැනගත්ත අපුස්ස වේදනාවට ක්‍රියාත්මක වෙන්න හැටි නොදැනී ඉන්න අසුතවත් පුතර්ජනයට ක්‍රියාත්මක වෙන්න හැටි පිළිබඳව පොඩි ඉගියක් දෙනවා තුන්වෙනි උපමාව. මම කියන්නේ හදන්නේ මේ වේදනාවට සැප මට ගන්න පුළුවන් මට වේදක ස්වච්ඡන්දයක් තියෙනවා මම උත්සාහ කරනවා සැප ලැබෙන්නේ සුඛ උප භෝග වස්තු වලින් සුඛ භෝගී වස්තු වලින් කියන තමයි අපිට ආර්ථික විද්‍යාව ගන්න. ඒක තමයි අපේ දේශපාලනඥයන් දෙන සීලී ඒ කියන්නේ ආර්ථික විද්‍යාව සත්‍යයි සමාජ විද්‍යාවඥය විදුක්ක සුන්නේ ලෝකයක් අපිට දෙන්න උත්සාහ කරනවා. ඒ දෙන්න හදන්නේ පරිසරේ මට්ටම් කරලා. පරිසරේ සුමට් කරලා. ඉතින් ඒක තමයි න්‍යාය වෙන්නේ. නමුත් ඒ කෙරුවට සාර්ථක වෙච්ච එක උකටක්වත් නැහැ. මේ නාම කියන අපි සාර්ථකයි කියන්නේ. ධර්මයක් වශයෙන් මුගේ දවස්වල අපේ ලෝකයේත් එක වාද කරන පෙන්ක වාද කරන පුළුවන් කෙනෙක් උන්දේ අපි ෆයිට් කරලා නමුත් තනි කරපවන්නේ. අපි තනි කරේ අපි බවලා. ඉතින් උන්දේ පොත් තියෙනවා. ඉතින් කියවලා බලනකොට ඒ කොමියුනිස්ට් ධර්මයේ ඇත්ත. හැබැයි කවදා හරි ඇත්ත වෙන්නේ මුළු ලෝකෙම කොමියුනිස්ට් වුණාට පස්සේ. එතක මේක පුතුරවන්න ඕනේ. එතකන් කොල්ලි පිළිබන්නේ කරේ ගමන්නේ තරමේ පතුරවන්න පතුරවලා පස්සේ මේ ධර්මයේ හුදේ හඳුනගෙන කියලා සරොත්තු පිටිකු කාර්මාක්සිකු ධර්මයේ ඇත්ත වෙන්නේ. හැබැයි ඊට ඉස්සෙල් කොල්ලි හරි මල්ලි නැහැ ඔක්කොම කොමියුනිස්ට් කරන්නේ. ඉතින් මම කොහොම නැහැ. ඒක වෙන්නේ නැහැ කියලා ඒකට බැරි වුණාට අප කරනවා. කෙල්ලවා වුණ තමයි. කොහොමද කාර්යභාරනේ ලොකෝ යන්න. කෙසේ නමුත් ඊට පස්සේ මේ අතික්‍රමණය අධිරාජ්‍යවාදී ආර්ථික. ඒගොල්ලෝ කොමියුනිස්ට් ධර්මයේ මතකයි අධිරාජ්‍යවාදී මුළු ලෝකෙම හිතේකම් අධිරාජ්‍යවාදී උන් ප්‍රතිපල ලබා ගන්න බෑ කියලා ඊට පස්සේ ගත්ත දීතර යුද්ධය මත මේකයි. අන්න කරගෙන යනකොට තේනවා මොන මොන ජාති සුඛෝගී කිව්ද කියන්නේ. මනස අතහනේ වැඩි වෙනවා. 140 බෙහෙත් ගොඩ මට්ටමේ අද ඉන්නේ මානසික අසහන. තමයි ඉස්කෝලේ යන ළමයි 25 මානසික අසහන බෙහෙත් දෙන්න මට්ටමේ. ඉතින් මේ ක්‍රමයේ අරගෙන මේ වේදනා චෛතසිකයේ හසුරවන්න පුළුවන්. ඒක අපේ අඬමට්ටු කරන්න පුළුවන්. ඒක තියෙන සුඛෝපභෝග වස්තු වල කියන මේ රාමුවේ තමයි මායාව කියන්නේ. ඒකට බුදු ඉස්සරහට යන්න බුදු ඉස්සරහින් කරකලයක් කියලා කියනවා. ඉතින් ওই කැරක්කලේ කන්නේ යනකොට මනුස්සයට ඕන බරට ගෑරෙන. බූරුව කැරක්කලේ පැත්තෙනවා දැනෙනවා වේදෙනවා වේගෙන ගියාට හම් වෙච්ච එක බූරුව කරපත් කරනවා. තාම හැබැයි තියාදී. ඉතින් මේක පෙන්නනවා ඒ නන්ද ස්වාමීන් වහන්සේ වේදනාව පිළිබඳ බුදු මතය එනතන වේදනාව පිළිබඳ අභිඥාව එනතන වේදනාව පිළිබඳ පරිඥාව ඇති වුණාට පස්සේ වේදනාව කොහොමද අපිට වැටෙන්නේ කියන්නේ අපි දැනට ඉන්නේ වේදනාව පිළිබඳ මොකද්ද ලීනයක් වවාම මැරෙන්නේ ඉතලා අපි කොහොම හරි ඒ දුක් තුන නැති ලෝකෙට අපි යනවා අපේ රටේ ගෙනියන අපේ ජාතිය ගෙනියන අපේ ආගම ගෙනියන අපේ ප්‍රයත්නයේ සඳහායි කියලා අතපය විදි කර කර අපි වාසිපත් දරනවා මේ යුද්ධ පිටින් තව කවදා හරි සීරේ කෙනෙක් හරි බුදුමතේ තේරුම් ගන්න වේදනාවයි කමලතර පස්සේ ඒකේ නා වේදනාව දිහා බලන හැටි මේ වේදනාව දුක් වේදනාව වගේ අප වේදනාවටම මම කියලා ගෙනියන්න හදනවා කියන අන්ධ පුතක්ඥයා ඒක උපන්න බෑ ඒ විනෝඩ වේදනාව කියන එක අඳුනගත්තොත් වේදනාව යම් ප්‍රමාණයකට මන්දිමත් කරගන්න පුළුවන් කීකර කරගන්න පුළුවන් කියන ආර්ය ශාවකයක් දෙන්න අතර වෙනස පෙන්වනවා මේ නමුත් ස්වාමීන් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලාට එළදෙනක් කරගෙන මරලා ධර්ම ප්‍රවේශමෙන් ඒ දිනදී සම්බලායි. අපි සම්පූර්ණයෙන්ම යටතේන සම්බන්ධලා කපල ගලවලා තුවාල කරනකොට නැවත තිබුණ විදියටම දෙහට එළලා කියනවා මේ මමමයි ඉස්සරහ තිබුණේ ඒ නිසා මේ එතන යාමයි කියලා වාරණි කියනවා. ඒකට අහනවා භික්ෂුණී වහන්සේලාගෙන් නැගිටින මේ විදියට දෙන මරලා දෙන කෙනෙක් ප්‍රවේශයෙන් ගලවලා නැවත තිබුණ විදියටම අර කුණට අම්දලා අර ඉස්සර තිබුණු හැමමයි මේක කියලා කිව්වොත් ඒක මොලේ ඇති වචනයක්ද නැත්තම් මේක කියෙන්නේ කියලා. ඒකත් වික්ෂණාල කියනවා මේ හැම පෙරමේ හිම වුණාට එහෙම වෙන්නේ නැහැ. මේ හැමද සංවේදනය නැතුව ඉස්සර තිබුණු හැම දෙනෙක්ගේ මෙක්සිකෝ හස්තම් මේ බලන්ත හැම හොල්ලන්න පුළුවන් ගැතියක් දෙන පිළිතියි. මේ නැස්සල දාන පොඩි පදහසක් දෙපයි ගාමනේ මිනිස්සුන්ගේ නෑ. හරපිගියන්ගේ මෙක්සිකෝ හම්බන් මේ පැත්ත හොල්ලමයි. මොකද ඒ මේ සංවේදී බව. දැන් මැරිච්ච දෙනගේ හැමගහලා ආයතවපුවාම ඒක නෑ. ආහනේ වගේ වේදනා චෛතසිකය ගලවලා ආය හයිසිරීමක් චිත්ත වේවා අසුතවත් පුතඥයෙක් ඉඳලා සීක භූමියට ගිහලා සීක භූමියෙන් සීක භූමියට ගියාට පස්සේ ඒ හැමමයි. බැලුව බැලමට වේදනාව වේදනම තමයි. නමුත් ඒකට කියනවා කෙට distance of pain කියලා. අපේ වේදනාවේ පොඩි දුරස්ත භාවයක් එනවා. දුරස්ත භාවය කාවට පස්සේ වේදනාවෙන් එන පෙළන ගතිය වේදනාවකින් නපුර දුක් වේදනා සැප වේදනා අදුක්කම සුඛය කියලා මේ තුනේම නපුර නැහැ. ඇල්මරල ගන්න පුළුවන්. ඒක වස්පීර අපලා ගන්න. ඉතින් මේ විස කැපීමේ ක්‍රමයෙන් තමයි මේ සෞඛ්‍යනාංශ අපිට ප්‍රතිපදා පිළිගන්නේ. ඉතින් ඒක ඒක වික්ෂිණාන්තලාට උපමාවක් වශයෙන් පෙන්නලා වේදනාචෛසිකයේ ඇතිලා දෙන්නේ ඒ හේතු ප්‍රත්‍යයෙන් ඇතිලා ඒ ඒ හේතු ප්‍රත්‍යයෙන් වේදනාව ඇතිවෙන කියන පළවෙනි නියමය උගන්වලා අපොක්කල කියන මේ වේදනාව අමලහදා අන්දනවා. අන්දනකොට දෙලි හිරම එනවා. නවතර කලින් විඳපු විඳීම මේ මේ තමයි අමගහල් විඳපු අමෙන් ගන්න බෑ. අන්නේ වගේ ආර්යයන් වහන්සේලාට රහතන් වහන්සේලාට සලෝචන මාතර වේදනාව දැනෙනවා. ඒකේ නපුරණය. ඒකේ තියෙන ඉද්දෙන ගතියනේ උත්සුම් ගතියනේ අසම ගතියනේ. අන්න ඒ පාඩම් පාඩියේ ඒ බව මේ වේදනාව පිටිපස්සෙන් මුළු ජීවිතේ ලස්සන වයසම කඹරන જાතියකට මරණ જાතියකට උගන්වලා තියෙනවා. මේ වේදනාවට කඹරවට වේදනාව කවදාකවත් මේ සුපතිජ්ජයට කටයුතු කරන්නේ කරන්නේ නැහැ. ඒ නිසා වේදනා චෛතසිකයේ ලක්කේ ගලවල ආර ගහලා බලපන්. කියලා ගහලා දේව ක්‍රමයක් මම කියන්නේ. ඒකට උඹ ඔච්චර ඔය වේදනාවට කඹර එකක් නෑ. ඒ සඳහා දෙන්න මේ බෙහෙත් තුන්දුව නැත්තම් උපදේශපත්තිකා තමයි මේ සත්බුද්ධංග කියලා ඊගා වෙන්න තේනවා අද මේ හවස්වතුවේ අපේ දේශනාවල අපි මුලින් කියාගත්ත දේශනා වාක්‍යයේ සත්ත්වෝපනිමි භගිනියෝ වොජ්ජාග්‍රා මෙගිනේ මේ බොජ්ජනක ධර්ම හතක් අපේ සර්වචනාතේගේ ආයුධ මල්ලේ තියෙන සත්ත්වෝදි පාරක් මල්ලේ කප්තලෝල තියෙනවා නිවන් දකින්න පොඩකට ඉස්සෙල්ලා ඒකම භාවිතත්තා බෞලිකත්තා ඒක හොඳට භාවිත කරනවා මේ හතක් වූ බුද්ධංග ධර්ම හොඳට භාවිත කිලෝ බෞලිකත්තා බිකු ආසවාණං khය මේ භික්ෂුන් වහන්සේලා ඒකට භික්ෂු ස්ත්‍රීදීන් පුරුෂලා වචනිකේ දිස්ත්‍රි වාචික භාෂාවට තරගණේ වාචි භංගිනී කියන නැගිනී කියන වචනය දැන් තායතර බිකු කියලා සඳහන් කරලා තියෙනවා. මේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කේමකට ආසවනස්ය අනවචේතෝ විමුක්ති. මේ ආශ්‍රයෙන් වෙන් කරලින් අනාසෝ චේතෝ විමුක්තිය ලැබෙනවා. කාරණ දෙන්නට එළව අන්දරම හම් අන්දරම නම්තර හමේ ඊට පස්සේ සංවේදනේ ඉන්නේ. ඊට පස්සේ නපුරේ ඉන්නේ. මඤ්ඤාවේ මුත්තේ ඒ චේතෝ මුත්‍යෝ වයින්නාත් කියන දෙකේ ditthiye ධම්මේ සයන් සච්ච සයන් විඤ්ඤා සච්චිකත්වා මරණයට පස්සේ නෙවෙයි මේ හැම සංවේදනය ඇවිච්චිනේ අන තියෙද්දිම දැක ගන්න පුළුවන් නිකන් මෙලෝදීම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ditthiye ධම්මේ සයන් විඤ්ඤා සච්චිකත්වා උපදම්පච්ච විරදේ මතේ වාන්තු කරන්න පුළුවන් ඒක මම හිතන්නේ ස්නායු පිළිබඳව කියනවා කිසිම කෙනෙකුට කාදාකත් කරන්න පුළුවන් මොකද ඒගොල්ලෝ හිතන්නේ ස්නායු කියලා කියන අතන තියෙන සංයෝගය මෙතෙන්ද ගෙනියන්න කියන එක විතරයි. මේ ඒගොල්ලෝ මැදදී ළඟදී පටන් ගත්තා නියුරෝ ට්‍රාන්ස්මිටර් කියලා කිමිකල් එක. ඒක ස්නායු ශෛලයක අවසාන තන්තුක ඉඳලා ඊගාව තන්තුවට ඉලෙක්ට්‍රොමැග්නටික් විශේෂයක් නෙවෙයි යන්නේ. ඒ තන්තුවේ නිකුත් කරන රසායනික සීක්‍රින් අනිත් තන්තුවට ගිහින් අතර මැදදී කිමිකල් රසායනික සංවේදනයක් යනවා. රිලේ රේස් එකේ බැටන් එක ගෙනියනකොට ඒ බැටන් එක මාරු වෙන තැන ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක ඉඳලා එමකම් විද්‍යුත් චුම්බක තරංගකින් ගිහිල්ලා රසායනික හදලා රසායනයේ ඊගාවකට ගිහිල්ලා ඊගාවට ඒ රසායනයේ විද්‍යුත් චුම්බක ශේෂ්ඨත්වයට පත් කරගෙන වේගයට පාරක් කරගෙන යන්නේ නියුරෝට්‍රාන්ස්මිටර්. ඉතින් පිස්සුව කියලා කියන්නේ මනුස්සයාගේ වයර් මාරු වෙනවා කියන්නේ අර මෙහෙන් එන පණිවිඩේ නෙවෙයි ඊගාව එක්කනට රසායන මේ රසායනය පිස්සු හිත හදනවා. සම්නිවේදනයේ මේ රසායන නෙවෙයි හම්බ වෙන්නේ. ඊගාව එක්කනට යනවා. ඒක පොඩ්ඩක් මෙහෙට සතිවාසී යොගාරිනවා. සතිවාසී ළම කෝලිමිට හිටවලා. ඒකද කිව්වට දිනා පිටිපස්සේ මේ එක්කනට ඉස්සරහින් එක්කනගේ පිටේ පුරක් ලියන්නේ. ලැප්ටොප් එකයි අස්පකයි. ඊට පස්සේ එනවා ලියපු අකුර තමයි තේරෙන එක ඉස්සරහින් එක්කනගේ පිටේ එකන ලියනවා. තේරෙන්නේ ඉස්සරහට යනකොට ඕ අකුර ලියපුවාම ඉස්සරහට පී අකුර කියලා කියන්නේ. ඩී අකුර ලියනකොට ඕ අකුර කියලා කියනවා. එක එකම තමයි තේරෙන අකුර නෙවෙයි ඉස්සරහට යන ලියන්නේ. ගමන සංවේදනය නෙවෙයි ඉස්සරහට. පිසු ගන්න උනොත. අතරින් නෝ ට්‍රාන්ස්මිට් කරන දේ විද්‍යාත්මක නියෝජන කරන රසායනික විකාරයක පුප්පරණේ ගාවේ උද්දීපනය කරන්නේ වෙන විදියකට. අතන වගේද රසායනික පරිණාමයට පත්. ඉතින් ඒකවල සැප වේදනා කාට දුක වේදනා කීයට තමයි ඊගාස්නායුවට යන්නේ. ඒක පුදුම ලස්සනයි. අපි මේ සංනිවේදනයේදී මේ අනේ මනුස්සය බලන්නකෝ අයියෝ. අර යාගේ මනුස්සයන් අපි ඇවිල්ලා කලම කල වාටේ කියලා කියනවා. දැන් මේක ඉඳන්මගේ මේ මනවිදේ හම්බුනාට ඒක ඊගා වේදනට කියනකොට ඒක හරිනෑ නිකම්ම කලබල. ආදාන්නේ කවුරු කට්ටක් කරනවා ඉතින් වල දැය කියන බලන්න කොහොමද? ඉස්සර කෙනෙක් කල්වා. දෙවෙනි කෙනා කවුරු කවුරුත් අටක් කියන. තුන්වෙනි කෙනා කියන කවුරුත් එක වහන්න කරලා නැරනම සබෑ බිලියෙන්නේ. පිස්සු මම මේ දැකලා කියන්නේ. අන්තිම කවුරු හත් දෙනෙක් කිව්වා. ජනමාධ්‍යෙම උත්තර. ඒක ජනමාධ්‍ය තමයි ස්නායුසයි වෙන ස්නායුසයි ලේට නිවිදයනකොට වේදන දැක්කේ ගන්න කොයි එකක් ඉතරයි. මාළු. ඒ නිසා මේ ලස්සන සුඛභෝගී වස්තු ලේනවා. නමුත් ඒ සුඛෝභෝගී වස්තු අපිට දෙන උද්දීපනය සෛලෙන් සෛලෙන් වෙනකොට ඒක බෝරින් වෙනවා. අර බොහොම ආසාවෙන් තියන්නේ උපභෝග වස්තු එපා. එපා වුණාට පස්සේ මොනසට එතන ඉන්නකම් එලිමාන්තේ කනුවක් වගේ. කොහෙදීදී කොතනදීද මේ සුඛභෝග උපභෝග වස්තුව නිර්දකින්න ප්‍රථම මට්ටමටපත් වෙන්නේ කියලා කියනවා. ඉතින් අපි දරුවන්ට කියනවා සැපතින සුඛෝපභෝගී වස්තු වලින්. උගුත් හම්බ කර. හම්බ කරගෙන ටික දවසක් ඉන්නකොට තෙල් ගහලා ඉසුපිලා කොණ්ඩ බඳපු මම මෙන්න બોලේ මේ ගෑනිට මම ඒ බාරු දැන් කියලා අර අර සුඛෝපභෝගස් පාව. ඉතෝමකට පස්සේ ඌ එතන තියෙන තියන්න දුක. මුඛිකමට බුද්ධ කදු බීමක් කරමු. මට මෙතන ඉන්න බෑ මට අලුත් දෙයක් ඕනේ. ඉමේ හා ඒ අනුතරනේ ඊදී වටකට ගන්න එතන ඉන්නකොට පුදුමයක් ආවිනේ. මෙන්න මේ වගේ තමයි මේ නිදර්ශනයක් භෞතික නිදර්ශනයක් මේ වේදනා චෛතසිකය ඒ ඒ ප්‍රත්‍යයෙන් උපදලා ඒ ඒ ප්‍රත්‍ය නැතිකොට නැති වෙන වේදනා චෛතසිකය මේ විදිහට දැනගෙන වොච්චාගේ ධර්ම වලට දාලා ඒක වඩනකොට කෙනෙකුට ආංශික වශයෙන් පදංග වශයෙන් චිත්තක්ෂණ වශයෙන් මේක බුද්ධිය ගන්න පුළුවන් ඉස්සර එයා හිතන්නේ ඒක මානසික භෝගයක් ඒක නැත්තම් වැරදිලා වෙච්ච වැඩක්. නමුත් ඒක එහෙම ආශේවනය කරලා ඒක දැනගත්තට පස්සේ මෙහෙන් එන සංඥාව මීයකට යනකොට මොනරු වෙනවා. ඉතින් නැත්තම් මේ වේදනාව වෙස් පෙරලෙනවා. විපරිණාමයකට පත්වෙනවා. එක වේදනාවක් ජවනිකාවක් අරගෙන ඒ ජවනිකා හොඳට බලහින්ද මේවා පොදිය පතේ ගමනක් තියෙනවා පොදිය දිහලා විසිතුරු කරලා අතුරු ගහ බැලුවොත් එක එක අන්තෝපය සම්නිවේදන ශීඝ්‍ර වෙනසකට ලක් වෙනවා. නිසා සමස්තය දිහා බලන කෙනාට කියනවා සමස්තයේ දෙක අංශුවක් කරගන්න. සමස්තයේ තියෙන එක සංසිද්ධියක් කරගන්න. ඒ සංසිද්ධිය ලෝකවල බණ සංහායිකව දාලා මුතුන් විස්තර කරලා බැලුවොත් මේකේ එක පරිමිතියක් වෙනවා මෙතෙන් දෙන පරිමිතිය අතේ යනකොට වෙනස් වෙනවා එතකොට අපි විවිධ ලබන්නේ හදාගත්ත දුකෝභෝගී වස්තු උච්චර මහන්සිල හැදුවා අන්තිමට ඒකේ හදලා දීලා තියෙන දුක වෙන්න ඉතිතියි මේ මේ ස්නායු වල තියෙන විපරිණාමය ඒ තමයි වේදනා චෛතසිකයේ දිහා බලන්න බලන්නේ මොකද අපි භාවනා කරනකොට කියලා කියන්නේ. පළවෙනි දවසේ මේ ආශේවනය කියලා වයින්කොට දැක ගන්න. මුලදට තාපේ ඉස්සරහ පිංචිත වෙන්නේ. නායක වස්නාව පිංචිත වෙන්න තාපේට පිංචිත දැක්කම ඉස්සර තිබුණේ අපි අත්තරක් කියලා ඒක. දැන් බලනකොට ඒක ඉන්නේ වැඩි වෙනවා. ඒක ලක්ෂණසුලෝ බලනකොට වෙනවා. මේක තමයි ප්‍රകൃතිය. අපි මෙතෙක් දැකලා තියෙන විකෘතියක්. කියලා යන්තම් වගේ කරින් කර වගින් වර දැකපු දෙයින් වැඩි වෙන ස්වરૂපය ආසීවණය කරපු තේ භාවිතාත්මක ස්වરૂපය ඥානෙක සම්පේනවා මේ වේදනා චෛතසිකයේ දික්කටම රවට්ටලා කියනවා නමුත් අපි ඒක පිළිබඳව ප්‍රේමයෙන් බලපොරි ශාස්ත්‍රයකට බැරි වුණා ඒක තමයි උඥාන මතපෙදි මේක දැකීමක් වෙන්නේ මේ කතාන්තරේ වෙන විදිහකට අපට වර්ණ ගන්න පුළුවන් ඒ මොකක්ද උඥාන කියන වචනය බෝධි අංගේ කියන එක නිවැරදි සුළු දෙයක් මෙතන නතු වෙලා තියෙන අංගය. ඔකේ බොද්ධක හතක් වෙනකම් කරන්න වෙනවා මේ සම්දෝවාද දුර්ජත්ත අංග වෙනවා. නමුත් අපි දන්නවා එහෙම නැත්නම් දැනගන්න සර්වඥාන්සේගේ කියනවා කාර්යපාල වෙනකොට සර්වඥාන්සේ නැවත නැවතත් මේ සත්‍ය බෝධි පාක්ෂික ධර්ම ගැන කතා කරනවා. ඒකත් ඒකමයි. සත්‍ය බෝධිංග කියන නැත්නම් බෝධි පාක්ෂික ධර්ම කියලා කියනවා. මේ සත්‍ය බෝධි පාක්ෂික ධර්ම යෝගාචරයේ සිලබස් එක. ඒක ආරම්භකාරක කියලා තියෙනවා. පළවෙනිම පළවෙනි පළවෙනිදී ඉලමෙදී තමයි සත්‍ය සත්‍යම් ප්‍රඥා කටි බෝධ ප්‍රාප්තිය දාන පටන් ගන්නගන්නේ සත්‍යෝජන. සතර සත්‍ය බලපෑම් කියන්නේ. ඉතින් ඒකට තමයි අපි ආධිපත්‍යයක් උපද කරගන්නේ. මම පත්‍ර පාඩම් දෙන්නේ. කොච්චර මේ සතර සත්‍ය පාඩම් දෙන්නේ. ඊට පස්සේ සතර ඒ ත්‍රිපාද සතරසතරම හිබදක් වීර්ය මේ සතර ඉරදීපා පංචේන්ද්‍රයේ චපාල ඊට පස්සේ සත්‍ය පොච්චම් වෙනවා අර මේ මතක කරගන්න හැම වෙලාවෙම ආදයට අනුවා කොහොමද 34 දැහැරලාදී ඉතින් ඒක විස්තර කරලා මාර්ගවල පේනවා මේ ඉසසක් වෙච්ච ඉන්දිය මේ වචන ධර්ම කොට ගැහිලා තියෙන යම් ආකාරයකට ඒකේ වීර්ය චෛතසිකේ පමණක් නව ආකාරයක් වෙන්නේ. භාවනා කරන යෝගාවචරය ඉදිරියට යන්න යන්න මේ වැරවේ යහයද වීර්ය කරනවා. තපසන් තපනය දෙවනටම කුසීත නැති ගතිය. මත්තයි නබේකේ කුසල. ඒ වගේම අවදි භාවයේ නව කුලකදී පරිණාමයේ පත්‍රව හැව තමයක් කරනවා. සතිය තපලක හැවයි. ඉතින් ඒ අනුව බලනකොට යෝගාමිත්‍රයාගේ ආරම්භ ධාතු වීර්ය අන්තිමට පරිපූර්ණ වීර්යයක් වඩ පරිවර්තනය වෙනවා. සතිය මේ සතර සම්පූර්ණ වටිනාකම සතිය අටපොළක අධිනාමයේ පාපය. මේ ශාපේ කතා කරනකොට දැන් කිසි කෙනෙක් ප්‍රශ්නකදී හෝ උත්තරයකදී වීර්ය කියන වචනය වැරදි. තමක වීර්යය කතා කරනකොට එයාගේ අහගන්න ඕනේ මේ කොයි වීර්යය මේ වගේ කරන්නේ කියලා. මොකද වීර්ය කියන තනි වචනේ චෛතසික බව හැබැයි. නමුත් මේ චෛතසිකය යෝග අවස්ථරය භාවනා ක්‍රම ඉදිරියට යම් දෙයක් අපි මේ විපස්සනා වැඩෙන්න වැඩෙන්න මාර්ගඵල වැඩෙන්න වැඩෙන්න මේ චෛතසිකය අලුත් වෙනවා. ඒ වගේම තමයි අපිට ගේන්න ඕනේ මේ සතිය පරිණාමයට ගන්න. මේ බොජ්ජංග සතිය කියලා කියන්නේ ප්‍රතිපත්තහන සතිය ආශාත සතිය ඊටසේ වේදනා සතිය ඊටසේ චිත්තාන වචන සතිය ඊට අමාර වචන සතිය අතර බල කරන්නේ. සිල්වසේ සතිය ඉන්ද්‍රිය සතියක් විදිහට පෙනෙන්නේ. ඒ ඉවසේ සතිය බල සතියක් විදිහට පෙනෙන්නේ. ඒ මට්ටමට ගියාට පස්සේ තමයි මේ සතිය පොච්චංග සතිය වාර්තා වෙන්නේ. ඉතින් අපිට වේදනාව පිළිබඳව අති බලයෙන් බලන කොටයි අති බොච්චන්ගෙන් බලන කොටයි මේ පුද්ගලයාගේ ඇති වෙන යෝගාවචරයේ ඇති වෙන භික්ෂුවගේ ඇති වෙන වෙනස වගේ දෙයක් තමයි මේ නන්දහාමුදුරුවෝ මේ භික්ෂුණී නාමකරම මතක් කරන්නේ. උද්දේශ සත්‍ය පාඩපත් වෙන්නේ ඉස්සර වෙලා. ඒ සතිය හය පොලක වරන්නේ. ප්‍රතිපත්තන හතරයි ඉන්දිය සතිය බලන. ඒතර මේ බල සතිය කියන එක නැත්නම් සති බලය කියන එක කෙල්ලෙක් පැඩියේපත් වෙනවා වගේ එකක්. ලිංගික පරිණතියක්. එතෙන් එනකන් ඒ ගමේ වැඩෙනවා. කොල්ලොත් වැඩිපත් වෙනවා. ඔල්ලෝ ඇටෝ උගාගෙන කොටහොම කුත් නෑ. කෙල්ලෙක් ගන්න ඒක කියලා. ලිංගික පරිණතියට පස්සේ රසායන ශරීරයේ සම්පූර්ණ වෙනවා. ඒ ඉතල තියෙන්නේ ෂේර් කරන වයිස් බැංක් එකේ වයි වයි ඒ පස්සේ ටිකේ ප්‍රශ්නවල පස්සේ මොකද්ද වෙනවා කොහොමද කියලා කසලක් කියලා අන්න ඒකේ මේ ශාපිය ඉන්ද්‍රිය මාර්ගෙන් තිබ්බට අපි බහුල සත්‍යයක් වාරා ඉන්ද්‍රිය පරිබාරයක් පත්තේනවා කියන එක විශේෂ PhD තීහිදෙක් කරගෙන කියවෝ සති ඉන්ද්‍රිය කියලා කියන්නේ භාවනා යෝගාස්තයට වහයක දෙන්න රෝගයක් ඇවිල්ලා සම්පූර්ණ කරණයක් බැහැ. ඒකට යට තේරෙනවා පරිසරයක් නැහැ, කල්‍යාණ මිත්‍රයෝ නැහැ. යන්න කොහොමද යන්නත් නැහැ. එක්ක බවල විතරට තමයි දෙපිලා. උදේටම බලාපොරොත්තු සූත්‍රය. ඉතින් ඒ බලාපොරොත්තු සූමිනකොට ඇයි සතහ වැඩ පිළිදී වැඩ. චිත්ත ශක්තිය වැඩනවා. මානසික ශක්තිය ගැන ප්‍රඥා වැඩනවා. වැඩට ඉඳ තියෙනවා. අනිත් වගේ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ අනිකුත් තින්සේ වැඩලා තියෙති. මේකේ අත්න ඇර දෙල වුණා අවුලේ වුණා සතියේ බල. ලතලත වෙලාවේ සතිය වල. ඒකකොට ශ්‍රද්ධාව නැතිව වීර්යය නැතිව සමාධිය නැතිව ප්‍රඥාව නැතිව සතිය අත්න ඇර කරන කෙනාට සතියේ ඉන්ද්‍රිය කියනවා කියන්නේ සතියේ නම් තේරෙන්නේ අදාහින්නේ දෙලොමයි කියලා කයි දෙලොමයි කියලා මානසිකතාවයි කියලා අවුලේ එළුමයි අදාහින්නේ අන්න ඒක කියනවා ඉන්ද්‍රිය සත්‍ය ඉන්ද්‍ර භාවයේ පාදයෙන් කියන කරන් දේවතාවුගේ ලෝක සෝගේ දේවතා ඉන්ද්‍ර එච්ච සතිය ඉන්ද්‍රිය අනුකට පස්සේ එයාට එන හැම කර්තවයක් හැම ආදායකම සාධකයක් කරගන්න. නම් මම දෙවිලයි නේද කරලා ඉන්නේ වරණ දෙන්නේ. මම භාවනා වැඩ කරන ගියා වගේ. දිගටම සතිය ඉන්නවා. ඒකට යන වෙනවා මේ පැමිණි දුක පැමිණි දුක් කරගන්න. මේ ශාපය යැතිච්ච කපලේ තම කොම් වෙච්ච ගැතිය සතිය වඩ ගන්නවා. ලෙඩ වෙච්චම කරා. එහෙම නැත්නම් වෙන විදිහකට අපිට මානසික සම්මයක් ආවොත් වෙනවා. පශ්චාත්තාප වෙනවා. ඉන්ද්‍රිය ඉච්ඡාංගයක් ඒ හැම කෙනාම චෝදනා කරනවා නේ මම භාවනා ජීවිතයක් කරනවා කවුරුත් හම්බෙන්නත් නැහැ මොකද කරන්නේ නොනේ සතියේ ඉන්ද්‍රියයන් වල ප්‍රත්‍යක්ෂ කරවන්නේ විශ්වලාවනා උසුභාතිචය දැන් කවුරු කතා කරන්නේ නැහැ මම දැන් පොංගලයි පුළුවන් තරමික සතිය මොඩන්නේ කියලා ගත්තොත් එයා ගන්නවා සති ඉන්ද්‍රිය කියවිකවා සද්ධා වැඩි කරන්න පුළුවන් පසුබිමනේ වීර්යය කරන්න පුළුවන් පසුබිමනේ සත්‍ය වූ සමාධියක් නැහැ තිබුණා ඒකේ එකකටත් නැහැ හැබැයි ඉන්ෆ්ලුවන්ස් නැති බව දානවා. මේ සමාජය නැති බව දානවා. මට චුරුසක් දහම අවසන්යෙන් බැරිකද අපි වගේ එකකට යවන්න බෑ. ඒකත් තමයි වීඩියෝ කරන්න බෑ මේ අත පහ වැටිලා කැඩිලා ඉත වෙලා. නමුත් සතියින් ඉන්න පුළුවන් ලේද මේ මේක කියලා දෙන්න ගියෝ. අද තියෙන මේ මල්ටි බිලියන් බිස්නස් එකකට වක්වත් නැති තමයි. ඒගොල්ලෝ බලන්නේ අපි වැටෙන සංගදලා අපේ කියක් කරේ කරා. කැඩි වැටිච්ච එකම. ලෙඩ වෙච්ච එකමයි සූරකම. ඉතින් ඒක වල බලනවා ලෙඩ වෙච්ච එක සූර ගන්න නෙමෙයි. කාමන කවුරුද කෙනෙක් ලෙඩ කරගන්නවා. කුට්ටිය කරගන්න. අද තියෙන්නේම හැම තැනකම කොහොමද කරලා මේක ලෙඩක් නැතිවම සමන්නේ ටෙස්ට් එකක් කරගන්න යන්නේ කියලා. ටෙස්ට් එකක් කරනකොට I'm sorry sorry මොකක්ද කියන්නේ. අයිසය කරනවා. ජීවිතයේ වැඩේ බොනේ ඒ දිත්තේ හොඳ බෙන්චිනේරුව. බොන හුලුවන් සීමාවක් නැහැ. ඉතින් ඕගානේ හදිය ගෑනින්ද දෙනවා. ඉතින් ඕවර් ටයිම් එකේ තමයි බොන්නේ. වැඩේ වැඩිපුර වැඩ කරනවා. ඊට පස්සේ සීමාවක් නැහැ. ඒක දිත්තේ කියවහම මුතුන් නොලයක් තියෙනවා. ඉතින් ඒක නිකන් මේ රිපෝට් කියට හරි සම්ලිප්තලා කියපේක. ඇනෝ විකල් අපු දේශයක් කොහේන තියනවා තියන්න ඕන. ගෑනටම විස්කෝ බෝලිලා. මේ මනසේ ඒ දිසනකතාව. ඉල්ලක දවසක් මේ අක්සස් කිරීමකට කියලා ලේ යන මුළු කාමරේ පුරාම ලේ. ඒ කප්පිය ඇවිල්ලා ඊට චෝදනා කරනවා අත්‍යවශ්‍යයි. බේතක් නෑ. සංජේතන ගන්න ඉතින් කොහොමද ඉතින් ඒක කියන්නේ. මතකද? අපේ උසමකී පුසන් දීලා හිතාගෙන ඒක කොහොමදන්නේ? ඒකයි ඕන මිනිස්සුගේ රහම. ඕගොල්ලෝ හිතුවට මොනවද දැන් ගන්න ඊට සු මරණයි කියන්නේ කට්ටිය මොකද මැරිලා නම් බොරු කරන්නේ. අවතාරකට කියන්නේ ඒක නෙවෙයි. අපි වගේ මරණවල පස්සේ මේක අය අනුග්‍රහ කරන්නේ. ඒක ඕන මිනිස්සු අනිශෝ කුලසන් සලෝ කැක්කේ නේද කියන්නේ. මේ මම මයිරේ කරන ඉස්සර මිලේ අවිලා දැල්ලා යවගත්තා. කොහොම නමුත් වෙනවා සෝරවවත් ඒ රසය බොන පණි දනන් මිස නොබොන අමනයන් කෙසේ ගන්නේ සලෝකෙන් කිය සූරාවත් ඒ රසය බොන පණි දනන් මිස නොබොන අමනයන් කෙසේ ගන්නේ පස්සේ ටික දවසක් ගිහින් උඹේ පරිවර්තනය කරනවා දොස්තර කෙනෙක් කතා කරනවා උඹ ඔය ඉඳලා කොහොමද මලයන් ඔබ ලිවර් එක යුවර් එකට යනවා ඉතින් උඹ කියන්නේ විමර්ශනයේ ටෙස්ට් එකක් කරනවා. ඒක නිකන් ප්‍රශ්නයක් නෑ. කිසිවක් කිසි දෙයක් නෑ. මම ඔක්කොම අන්නේ ටෙස්ට් එක කරගන්න කිසි දෙයක්. ඒ ડોක්ටර්ට මොන විදියවත් හිතන්න බෑ. ඒක අවුරුදු මම දැනගෙන තාප්පය මේ වය. ඊට පස්සේ ගිහුවම මොකක් හරි ටෙස්ට් එකේ අවශ්‍යතාවය තියෙනවා. දෙවෙනි හැරෙක. දෙකෙත් නෑ. ඊට පස්සේ තුන්වෙනි එකක් කරමු ගොඩනගන පහවෙනි එක විතරයි මම කියන්නේ අන්තිම බලන්න. කරපොන්න දෙයක් නෑ. ඉතින් ඒකෝටි ડોක්ටර මහත්තයා දීපු නැති වෙනකොට දැම්ම කොහෙන්ද කියලා. ඊට පස්සේ මොකද පවුලම කරා. ඊට පස්සේ ටිකටම ටෙස්ට් කරනවා. කරලා කරලා කරලා ටෙස්ට් වල ගහන පුණ්‍යෝ ලෙබලේ. වෙන කොහෙන්ද කියලා කියන්නේ. මේ රුංගෙයි මේ අර පවුලෝම කියනකොට ඒ මිනිස්සු ආවම සත්‍යන්නේ නැහැ. ඒ බබා හම්බ වෙන්නේ දැටි යෝගේ දශේ ගල් ගන්න. දැන් හම්බෙන්නේ බබාගේ මුලේ වැඩෙන්නේ නැහැ කිව්වා. ඉතින් ඊට පස්සේ දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ බබා වෙන්නවද සප්තර. ඊට පස්සේ දෙන්නත් වෙන තේ පිළිබඳව කතා කරලා කොහොමද කටේ වුණේ සාර්ථක වෙන්නේ සප්තර. ඊගොල්ලෝ කරනවා තාම මොකද ඒ අපිට යන්න එපා. මේ පැත්තේ කරේ මොනවද බබා ඒක නිසා සම්පූර්ණ ඒක පිළිවෙලයි දානවා. අපු හිනේක මතුවේ වැඩනේ හරි. දැන් දිගටම දැවෙනවා අපරාවලේ. ඒක අප දාන්න ඇතුළේ කියන ඉවරනේ. මේ ලැබිච්ච අත දැරීම නිසා මොකද හම්බෙලා තියෙන්නේ? මම හම්බෙලා තිස්සල ප්‍රශ්නේ නුඹලා. ෆිනිෂ් කරා. ඒ ෆිනිෂ් එකෙන් දැවෙනවා. ඒක නිසා මේ වේදනාව බැමේ දුක් පැනගහයි කියලා සිංහල කියන වචනේ වටිනාකම තියෙනවා. අපි මේ දඟලන්නේ අද නොකමනේ දුකක් වෙන්නේ නැතිනම් නැති මිහරකෙන් කියන්නේ අපි ටෙස්ට් කරන්නේ. ඕනම කෙනෙක් කරන ඕනම කතාවක් ගන්න සම්බන්ධ නැති දෙයක් ගැන දැනෙනවා. තියෙන ප්‍රශ්නේ කොක්කත් නෑ. සපෝසින් සස් ගෙට ගිනි ගත්තොත් මොකද කරන්නේ? මේ ඉන්නේ ටිබෙට් රටේ මොකද ගින්න රතිය අපලවත ගින්න නැහැ. මේ උනන්නේ ෆයර් දලනකට කියවන් වෙනවා අර පහේ ඩ්‍රිල් කරන්න වෙනවා ඒ විදිහට රවුන්ඩ් හොයන්න වෙනවා ඉන්නේ ටිපිටරේ බවකට මොකද නැහේ කරන්නේ ඔස්ට්‍රේලියාවේ නීතියක් ඔස්ට්‍රේලියාවේ නීති ගන්නවා ඉතිමරා ඒ තේරෙන්නේ මිනිස්සුන්ට කියනවා මේ සුදුරු දාන්නවනේ පහේ ඉන්ජුර දාන්න කියලා අද මොකටද දීලා තියෙන්නේ මේ සියල්ලම නොපැමිණි දුක් වගේ ඔය නොපැමිණි දුක් නිසා ඉන්ෂුරන්ස් කම්පැනි විතරක් කොච්චර යටිනවද කියලා ගන්න ලොයිඩ් කම්පැනි එක කවුරු නැවක මොහොතේ ගිය තුන්ද කරනවා. කවුරු අර්ධසම්පූර්ණ ප්ලේනේ කැමරේ නැත්නම් තුන්ද කරනවා. ගියක් ගිනි ගත්තත් නැත්නම් තුන්ද කරනවා. කිසිම සම්ප්‍රදායම දිවිවල මේ ඉන්ෂුරන්ස් නැතුව නේද දැන් මුත්තොම් අපි වරන. ඒක ගන්න බෑ මොහොතට ඉන්ෂුරන්ස්. අසෙන්ට නඩන බෑ ඉන්ෂුරන්ස් බෑ. ඉතින් මේ විදිහට නොපැමිණි දුක් වලින් අපි දැවෙනවා. විශේෂ ශිෂ්ට දෙයක්. වැදගත් કોઈ ඉන්ෂුරන්ස් ගෙවන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ වේදනා චෛතසික ගැන බලනකොට ඉන්ද්‍රිය කියලා කියන්නේ මොනවද කියන්නේ? සද්ධා විදී සත්‍ය සමාධිය කරන කියන ඉන්ද්‍රිය දක්වන දුක පැමිණෙනවා. ආර්ථික සමාජික දේශපාලන දුක පැමිණෙනවා. ඒක සත්‍යපත් දෙන්න පුළුවන් කියන කාරණාව සති ඉන්ද්‍රිය දිටේ. ඕන කෙනෙක් ප්‍රශ්නයක් අහද. ලියන්න කියන්නවා. බලන්න හම්බෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න වලදී පැමිණිච්චාන දුක. අපි කියන්නේ සම්කල්පී ඉන්නකොට සම්පූර්ණේ කියන්නේ එනකන් ඒක හිතේ නැහැ. හිත අපිට දුන්න අනුකේ දුර ඒක නැත්නම් සම්පූර්ණ ඉඳන් කරා. ඉතින් ගෑ මේ වහරුවට පස්සේ ඕන වෙලා තියෙන්නේ ලස්සනට ගිය ගමන් සතිය පිටට මේවා මේ ලකුණු මේ යනවා කවදා. ඒක ලැබෙන්නේ නැහැ. මුචේ වෙන ප්‍රශ්නය වල පස්සේ යන්නේ හුරුවක් පෙරවලා. ප්‍රශ්නය. වංගලමගේ දෙන්නේ නැහැ, ඔතනමගේ දෙන්නේ නැහැ, ඔතන යවනා කරන තේරෙන්නේ නැහැ. මොකද දැන් ඉන්දියදී දැන් නෙවෙයි හිතගෙන ඉන්න බව තේරෙන්නේ නැද්ද කියලා? මේ සත්‍යයට මේ වේදන හේතු වෙනද? ඒක තමයි මම හිතන්නේ. මේ විදිහට ඒක උත්තරයි සත්‍ය කියන්නේ. ඔකේ. ඒකේ වම දක්වන ලොදෙන්නා. ලෝක ඇතුළේ ඉතිවිලි ආරම්භේනවා සාදාත් ඒ බව ධර්මික පස්සකේනේ ඒක නිසා මේ අපි නෑ කියලා හිතන්න මේක කිව්වොත් කියන්නේ ඒ නිසා අදුගාමී මම දෙක නෙවෙයි පැවිදිවෙන්නේ හිතගෙන නෙවෙයි නිදාගන්න නෙවෙයි කියලා දන්නවද කියලා මෙන්න මේ බව නැති කරන්න පුදුවන්ත හිතවිලි ඉඳගෙන නෙවෙයි මම හිතගෙන ඉන්නේ කියන එක කොච්චර හිතුවියක් මතක් නැහැ කොච්චර වේදනාවක් කොච්චර සංදරයක් මම වැඩිපුර ඒ නිසා තේරුම් ගන්න වේදනාව අපිට භාවනාවේ පැමිණේ නෑ ඔය දෙවි වේදනාව කරන සංදරවක් ප්‍රශ්න නෑ ඒ කාන්තරිය තියෙන කොහෙද ඉඳගෙන ඉන්නකොට බලන්න අධික රාගය අධික ද්වේෂය අධික නිදිමතක් මොයි ඉතින් කියන මොන විදිහකට කරන්න බෑ ඒක කියන්නේ උත්තරිත හස්තට එකක් කරලා කියනවා. කාමී. කියපේවා කරා. කියවිල මට මොකක් කරන්න. උත්තරික කියන්නේ විද්‍යාවක් නැහැ සෙනෙටිව් මේ පැත්තක කරන් ගන්න කිල්ල කියන්නේ. ඒක නිකන් ආවිච්චික පැහැර නැහැ. මේ සාන්ත අන්ත තීන්ත උඩෝගේ ප්‍රතිද ඇහිච්ච අපි අම්මගේ තාත්තගේ රාගේ නිසා. මේකේ ගත්ත උපදින්නේ ගත්තල්ල දැකලා මාර්ගේ ළමයි අම්මලා කියන දැකලා තියෙනවා. කියන්නේ නැහැ. වාහනේ කියලා දෙන්නේ. ඊට පස්සේ ජීවිතේ මොකක්ද කියන්නේ වාහනේ. මොනවද කරන්නේ ආවගේ බලනවා. වාහනේ. ඉතින් අහුවපස්සේ හුඟෝතේ මම මේ ඉස්සර ගන්න මේ හති ඉන්ද්‍රිය කියන්නේ මේ ආගයයි දැන් ඇවිල්ලා තියෙන ද්වේෂයේ ද්වේෂය කියලා ගන්නවා කියන්නේ කොහොමද කියන්නේ? සතිය. මේ රාගෙ තියෙන්නේ. මේ චිත්තේ නිදිමත නෙවෙයි, නිදිමත ආනෝ රාගෙ කරන්නේ. ආපු හේතුක එළිම තැත්තෙම නැහැ. ඒක දැන් භවනා කරනකොට නිදිමත වෙන කෙනෙක් ආවොත් මාවොත් ඉඳ ගත්ත ගමන් නිදිමත වෙනවා. අපි පොඩ්ඩක් කරන්නේ උඩට පොඩ්ඩක් ආගේ ටික කිල්ලෝ දැන්න තියාගෙන පොඩ්ඩක් ආගේ දාන්න. ඒ විදිහට තේරෙනවා. පිටින්නේ නිසා නෝවේ ඊයේ ඊයේ නැහැ. එහෙම නැත්නම් අවුරුද්දේ ගෑනේ කරපේ ඕල්ටම මෙන්න නිදිමත පැත්තට ගිහින් කියපු වචනයක් පහවන්සා වේලාව කවුරුත් ග්‍රහණ පිළිපෙති දෙයක් නැහැ. ඒක පොලිමන්නේ. ඒ වේලාව ගන්න අපේ දිවිචිකලා තියෙන්නේ නේද? ඔක්කොම අයින් කරන්න යන්න එපා. දැන් ඒකයි වෙලා තියෙන්නේ කියලා දන්නවනේ. බඳුන කරන්නේ නැහැ. ඒක වන්දනක් නැහැ. තමයි ඉන්ද්‍රිය සතිය කියලා කියන්නේ. අපිට පැමිණෙන දුක මේකයි කියලා දාන්න. අපිට පැමිණෙන සැපේ මේකයි කියලා දාන්න. ඒ සාක්ෂිය පරිච්ඡේද කරලා කියන්නේ. අක්තිනේ රාහු. ඒ සුද්ධ කරන්නේ ද්වේෂයෙන් නෙවෙන්නේ කොහොමද කියලා ගන්න. මොහෙන් නෙවෙනයි කියන කාරණාව කොහෙද කියන්නේ. කතෝත්‍රය ගන්න. අවිදෙන්වම මම සතිය නෑ. අර තියෙන්නේ මොකද්ද? සත්‍යය. ඔබ දන්නවා දෙක වේදනාවක්. ඔබ දන්නා දෙක හිතවිලි ගන්න සත්‍ය කොහොමද ගන්න? ඒකෙන් කියන්නේ වෙනව පේවා. මේක සත්‍යයක්. කොහොමද? මෙන්න මේකයි. ඒ දැනීම සතිය නෙකෙන්නේ කුණ දැනීම නෙමෙයි. දෙපිලිපන්දක අමුතිය මොන විස්තර දාන්නේ? ඒ වෙලාවට කකුල සංඥා දෙනවා. දෙපිලිකවම මට සත්‍යයක් කියන්නේ නැහැ. මේකේ කියනවා ඉන්ද්‍රිය සරණ. අන්නේ ඉන්ද්‍රිය සතිය සාන්දැති කියනවා. බලය. සතිපදයන් පාපත් දෙන්නේ. සති බලය කියන්නේ සමාධිය. කප්පටි සති බලම්. ඒ භාවනා කරනකොට තත් ඇවිල්ලා ඉන්නේ වේදනාවේ මතින්ද පිටේ හිලා. නැත්නම් අප්‍රමාද නෑ. ඒක වර්තමාන මොහොතේ නෑ. අන්නේ තහව ගාව පස්සේ ඒ යෝගාවචක දැනගන්න පුළුවන් නම් පිටේ ආවේ. භාවනාවෙන් දැනගන්න ආරණික තුනේ රෝගම් වලට යෝගාවතෝ ඉස්සතම් පිටාත්තේ මේ ඔක්කොම slowly mindfully ස්කින් කරන්නේ සම්පූර්ණයි. එහෙම නැත්නම් ඉඳගෙන ඔස්ම ටික බලන්න. අරදිනකොට අවදානම් බලන්න. දැන් ඉඳගෙන ඉන්නේ ඇයි ප්‍රශ්නේ දෙරේ තියෙන්නේ කියලා හරියට කියන්න පුළුවන්. හා. ඒ බබත සාකයෙන් නම් ඒක තීටි සාධක වෙන්නේ. ඒක තමයි තවකට මතක්. මම හිත තියෙන වේදනාවක නෙවෙයි. අනබාරු නෙවෙයි. පිටිවිල්ලක නෙවෙයි සත්‍යය කියලා ඒක කිව්වයි. ආස්වාද වේලාවේ ප්‍රසවාසයෙන් නෙමෙයි ආස්වාදයේ තියෙන ප්‍රවේගය. සති බලය කියන්නේ පරිච්ඡාතාව විදේපා. තියෙන එක තියෙන විදියට වස්තර තියෙන විදියට ඉදිරියට කරන්නේ පොඩි බලන්න. ඒකම නෝමාති පියේට තමයි හස්තිය නෑ කියලා ඒක විශ්වාස දෙන්න. අපි ඉන්දෝර මෙතන ඉන්නේ. මොකද ඒකේ තියෙන වාසිය ඒක කොතරම්තේ විනිවිදකී අ සූත්‍ර පිටකේ වෙනවා. යම් වෙලාවක කවුරුහරි යම් තැනක දක්වනවා මම ජීවිත නෙවෙයි ඉන්නේ කියලා කවුරුනේ නැත්නම් දෝනතට යන්න පුළුවන් වාසය. කයගොනක් ඉන්නේ. පොස්කේවතරාන් බේබි. එන්නේ සාති බාලේ විස්තර කරන්න මගේ අවස්ථාව ඒ සුඛ පිළිකේ විශේෂ විනය පිටිකේ තමන් ප්‍රමාදයට වැඩි වෙලාවක නැවත අප්‍රමාදී තැනට යන්න තමන් පස්සේ බුදුදහමේ පියවර හතරකින් පෙළවෙනවා. සාරති විවරති ගොස්තානි කරෝති දේසේති. එයා හෘතිකයේ පළවෙනිම අවස්ථාව තමයි අපි කියමු උදාහරණයක් විදිහට මම පරිහරණය ඉන්නේ. එයා දාන්න වේගය ආසෝත ආසෝතේ නෙවෙයි. අමෙන්නේ. තිබිලා කියන්නේ නෙවෙයි. සම්මේලනයේ විතරයි ඉන්න බෑ කියන්නේ නෙවෙයි. ඒකට දැන් බලාපොරොත්තු වෙන මොකක්ද නෙවෙයි. එතකොට එහෙම දැනගන්න වෙනවා මේ ඉන්නේ සත්‍යකද වේනවා. ඒ හිත වේද. දැන් ගන්න මම ඉන්නේ සත්‍යකද වේ. අන්නේ බව ධම්මකට සත්‍ය කියන සත්‍ය කියන දෙයක්. මේ විදෝනේ අංකාරයෙන් හිතන්නේ. සම්මිඥානසේ සත්‍යකද. එතකොට මේ සත්‍යය බව දන්නවා. ප්‍රමාණයක් කියලා උනත් කියන්නේ. අප්‍රමාණ කියන්නේ නෙවෙයි. මොකක් ප්‍රමාණ වල සම්පූර්ණ වෙන්නේ කියලා නම් බැරි නතවල බොරුවයි. ඒකත් ඒ සාධක ඉන්න බව දැන ගැනීම සාර්ථක. ඒක විවෘති කියලා යෝත නම් හිතවිල්ල කරපි වේදනාවක් නෙවෙයි මාස්කම් ප්‍රසාසිත නෙවෙයි. අන්දමන්ද වෙලා ඉන්නේ සත්‍යක කියලා. මේ අපන්ට නවගෙනියන්ට හේතු වෙච්ච එක බලන්න විවරණය කරනවා කියන අතුරු ගහක් වෙන්නට පුළුවන් විශාල ශක්තිය. කවියට අතුරු බලකන්දව ආතකලා. ඔත්තු බලනකොට බලකන්දේ වතුර තියෙන මෙතන එලි පේජ් තියෙන මෙතනයි අහක් තියෙන මෙතනයි පිටේ ඒගොල්ලෝ ඉන්නවා මෙච්චර ආවද කියලා කියලා කියනවා. මම කන්දවුරේ ඔත්තු වල ඔත්තු බැලුවා. එහෙනම් තෝ අපකට යුද්ධ කරන්නේ. යුද්ධෙන් දිනන්නේ ගහ නෙවෙයි. දුර කරනොත් බැරි. ඒ නිසා දැන් අපි තේරෙන්නේ මේ සත්‍යය පිළිබඳ විවරණය කරන ස්ත්‍රී සත්‍යය මේක වැඩි වෙමින් පවතිනවා නැත්නම් අඩු වෙමින් පවතිනවා. මේකට අනතේ කැමැත්තද මේක වේදනාවක් නෙවෙයි ඒක විලාප මේ මේ කතාපන්නේ. මෙන්න මේ ටික විවරණය කරලා දෙන්න පුළුවන්. එහෙනම් දෙහි ළඟනවා දෙකේ මෙච්චර පැතිරලා තියෙනවා කියලා නිර්ණය කරන්න පුළුවන් නම් ෆාමසිස් කෙනෙකුට නම් මේකට දෙන්න පුළුවන්. ලෙඩියලා අපි වෙලා තියෙන්නේ ලෙඩියේ විවරණය කරලා විස්තර කරගන්න ඉස්සෙල් දුරවන වේද බෙහෙතවා. අද තියෙන්නේ වෛද්‍ය විද්‍යානුකූලව කියනවා බෙහෙතෙන් හතරට දෙවිය. ඒක කියනවා ඉලෙක්ට්‍රොනික වෙන්නේ. ලෙඩියේ එන්නත් ඉස්සෙල් බෙහෙතවා. එහෙම නැත්නම් ලෙඩක් කියන්නේ තියෙනවයි කියලා බෙහෙතවා. යුනිවර්සිටි එකක පාඩම් කරනකොට අපි කොහොමද විටමින් B12 එකයි ඇන්ටිබයොටික් සුදා ඒ මොකද දෙයක් ආව ඉතින් ඉන්නේ නැක්ක ගෙලින් තියාගෙන ඉන්නේ දෙන්න යන්නේ නැහැ විඳිනම ඇන්ටිබයොටික්ස් ගන්න ඉතින් විටමින් B12 ගන්න ඉතින් අපේ විද්‍යාව දුබුට මෙඩිකල් කටගරි වලට දෙන්න නිදි වෙද්දී විටමින් B ඒකට නින්ද විතර උත්තර ආරම්භ හොඳයි වරවන්න කොට තනකොට තොර කටුක වෙන්නු ලයිබ්‍රරි මහලා ගිහිල්ලා මේ ලයිබ්‍රරි. උදේ ප්‍රෝග්‍රෑම් එක ගන්න අර ඒ ධර්ම වහන කර. ඉතින් උට විටමින් B පෙර කියලා ගිහිල්ලා තියෙන ඉතින් වේප් එක. පුනෝගේ ඉන්නවා. අපි මේ විවරණය කරන්න යන්නේ. ඒක භාවනාක තන මොකද දන්නවද? ඒ අපිට ලීලක් හොකුවා. අපි බොඩි නොලෙජ් එක කවදාකවත් කන්සර්ව් කරන්නේ අපි ෆිසිෂියන් හොයන්නේ. ඒ විදිහට අමනම මේ ඇඟේ මේ මුළු මානවගෙම ඉතිහාස කියන. මේ ඇඟ දන්නවා මොකද්ද වෙලා තියෙන්නේ. අපි ඒක දරන්නේ නැතුව දුවනවා ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ අපොයින්ට්මන්ට් එක. දැක ටෙලිෆෝන් එකෙන් කරගන්නවා. කෙරුවට පස්සේ අපි ඇඟේ නැයින් කියනවා. ජොබ්ලි තිබා වේගය ගන්න පුළුවන් වෙච්ච ලොකු පිනක්. පින හැබැයි මේ පින තියෙන ස්පෙෂලිස්ට් පින. මොකද උටයි ගන්න කවදාවත්. ඒක තමයි අනිත් කටේ හිටලා ඉන්නේ. තමයි අමුතු දෙයක් මොකද්ද කියලා පොඩ්ඩක් බලන්න. ඒක තමයි බොඩි නොලෙජ් එක ගැන සව කරන්නේ. ඉතින් ඔතනminaතේ කියනවා ලෙඩ ආපුවලියට බේස් බොන්න දෙපා. නීතියට එන්න ආරින්ද. අපි ජීවත් වෙන අපි මේකේ සම්බන්ධතාවයක් කියනවා. ඒ අපේ නිවිදේ මොකද්ද කියලා බලන්න ඉතල උඩ බහව බැලලා එළියුවත් මොකද වෙන්නේ? ඒ නිසා ඇමරිකා වගේ සාසන කියන තෝරියන්නේ අපි මේ ලෑගන්නේ පණිවිඩ ගන්න. පණිවිඩ ගන්න මට පුළුවන් ද පණිවිඩය ගන්න. අපි මේ දඟල්නේ අද සංවිදේ නෙවෙයි පණිවිඩ කාලේ තිබුණා බලන්න. ඉතින් ඒ නිසා මේ විවරණය කරනවා කියන්නේ හිත පිට ගියාට පස්සේ විවරණය කරන්න පුළුවන් නම් ඒ සඳහා මේ තමන්ගේදී අනුංගිකක් විදිහට ගන්න බෑ. මගේ කියලාට පැවිසෙන්නේ. අන්න ඒ විශ්වාසය ගන්නවා. මේ වෙනම හතර විතරක් මේ වෙලා තියෙනවා. මේ මට හිත පිට ගියෝ මැරෙන්නේ. ඊට ඒ හිත පිට ගියාට අහු මොකෙන්නේ? මොකද හිතලා නෙමෙයි නෑ. ඔය චේතනාවක් නෑ. ඉතින් මේ විදිහට තමයි වෙත පැමිණිච්ච දේ අනුගේ දෙයක් විදිහට බැලීමම ඒ දෘෂ්ටි කෝණෙම විශ්ින්නා වගේ දෘෂ්ටිකෝ. ඔතන ඉසි වෙලයි. උන්ට වෙන ඇදී අභිඥාවක් නැත්නම් තේරෙන්නේ ඔය ඉසිනා. කප්පියට කරුවා. ඒ වගේ දුක මේ අනුගේ කරලා. අර මොචි කියන මනුස්සයා කියනවා. එයාලම දෙන්නකෝ. පුදුමාකාර දෙයක් ටෙන්ෂන් එක ගැන කියන්නේ ડિප්‍රෙෂන් එක ගැන කියන්නේ ෆ්‍රස්ට්‍රේටඩ් වෙනවා කියලා කියන්නේ යා කොහොමද යන්නේ ඒ ඇත්තට කතා කරන්නේ නැති වෙන්නේ. ඒකෙන් බෝලස්සට ඒවා මේ දෙක තියෙනවා මොකද උන්ට තියෙනවා එන්න මේ කාරණා. දැන් මේක ප්‍රාණ නෙමෙයි. ආවම යනකොට ওই ටෙන්ෂන් එක මම යන දෙයලා යන්න පුළුවන් කියලා. බෑ යන්නේ නැහැ. කිසිම කෙනෙක් තියෙන්නේ නැහැ. ඉතින් කියනවා මේ මනසේ ටෙන්ෂන් එක වහන්න සංකේය. ඉතින් කියනවලු. ඒක වාක්‍යයන්නේ. බදන්නවද? මගේ හිතට පුළුවන් ටෙන්ෂන් එක නැතුව ජීවත් වෙන්න නමුත් ටෙන්ෂන් එකට බෑ මගේ හිත නැතුව ජීවත්. ඔය ටික දන්නවා නම් හිත ශක්තිමත් ටෙන්ෂන් එකට වැඩි. ඔයා හිතලා තියෙන්නේ මට බෑ ටෙන්ෂන් එක නැතුව ජීවත් වෙන්න කියලා. ඒක නෙමෙයි. ස්පෙෂල් සම්බන්ධයක්. කොච්චර දහස වෙනවද? කොච්චර දීර්ඝත්වයක් පත්වෙනවද කියලා. රුසියාවට ගිහිලා මුස්ලිම් කට්ටිය හවල්ලේ ගියා. ලංකාවේ යනකොටම ගියේ. ඒක පුටින් හිටියේ පාර්ලිමේන්තුවේ. ඉතින් බොහෝ මුස්ලිම් මෙතර ලංකාවට මුස්ලිම් යන්තාවක් කොපමණ හලක් කරනවා නේද? මේක පාටි වල මණ්ඩේකට එන්නේ මේ පාටි දෙන කටලොස්සක ගහලා තියෙනවනේ හලව කරලාද මැෂින් කරන්න බෑ. ඒක දැන් පාස්කල් ඉවරයි මේ කරනවා. බුකින් කතා කරලා හිටියා. මේ රුසියාවට මුස්ලිම් අය නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට රුසියාව නැතුව ජීවත් වෙන්න බෑ. ඒගොල්ලෝ කැමති නම් රුසියාවට ගෑරෙන්නේ අපි ඕගොල්ලෝ නැතුව වෙනස්. පැහැදිලි ප්‍රකාශයක් ආදිනවට වශයෙන් කරගුවාම පාර්ලිමේන්තුව ඉදරි පහක් කරා. අපිට කොන්දපන්නේ නෑ. අපිට කොන්දපන්නේ නෑ. අපි අර වේදනාව අපිට අපි දීලම දීල වේදනාව නිත්‍යයි. අපි දන්නේ අපේ මේ ශරීරයේ සියලු සුවඤ්ඤතා ඥානෙ කියලා. ඒ කියන්නේ බොඩි නොලෙජ් කියලා. ඉස්සර මේ ජීවිතේ දරන්න එකක් එක. දැන් නෑ. ඒකට ඒක ස්පෙෂලිස්ට් කෙනෙක් ඉන්නවා. ආපීට වෙන ස්පෙෂලිස්ට් කෙනෙක් ඉන්නවා. ආමගල්‍ය ආදාත අමිති වෙන මාධ්‍යයක් කෙනෙක් ඉන්නවා. ඇක්සුළු ගාවයි තව කෙනෙක් ඉන්නවා සයිකියාට්‍රික් තව කෙනෙක් ඕනෙමක් ඉන්නවා යමෙනු ආයේ ඉන්න කට්ටිය ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ දැන් නැත්නම් හස්තු උන්නේ නැහැ දැන් මම කරන්නේ දෙන්නේ නැහැ ඔක්කොම හස්තු උඩ ඉන්නේ එක එකක් නැහැ එක එකක් නැහැ එක එකක් නැහැ මේ මට මේ එක ප්‍රශ්නයක් මම උත්තරයක් දෙන්න ඉවසන්නේ නැහැ ඒ නිසා පිට පිට ගියාට පස්සේ මුද්‍රේ ඉස්සරහට කර දුවන්නේ නැතුව එහෙම නැත්නම් සවුදාහ කරු දෙයලා හවතෝනවා කියලා කැලිය කරන දුවපන් අම්මා කියලා කරගෙන දුවන විනෝඩට අහුවිල තියෙන පිට පිට හැම සබ්ජෙක්ට් එකේ තියෙන ඒක විවරණය කරා තුරු හොපෙන්න පුත්තාන් කරෝටි අනේ මිත්‍ය කරන කඩියට බෙහෙත් වූ අනේ මට දැන් පේනවා මගේ සතිය වෙනන ඉන්දිය යුත්තේ නම් මෙතනයි මැජස්තරෝ නම් මෙතනයි නික්ලේශී අරෝ නම් මෙතනයි නේම දරුවන් නම් මෙතරයි ക്ഷേම භූමිය නම් මෙතරයි ඉනවා හිත තියෙන ക്ഷേම භූමිය නෙවෙයි. නිර්මල භූමිය නෙවෙයි. නික්ලේශයන්නේ නෙවෙයි. මම කියන්නේ මෙතන කියලා ඒක හයිලයිට් කරනවා කියලා ඒක තමයි ගන්න දෙන්නේ. සුස්කම් දා කරනවා. ජනනාචස් නාකල් තියෙනවා. මේක තමයි ශක්ති බලය කියන්නේ. වැරදුන දේ වැරදුන ප්‍රමාණය හරියට ගන්න. කොච්චරද කියනවා නම් අවස්ථාවක් වෙලාවදී මම ඉන්නේ අවස්ථාවේ ප්‍රසන්නසේ නෙවෙයි. මම දැන් අවස්ථාවේ ඉන්නේ මුල. මම දැන් ඉන්නේ අවස්ථාවේ මැද. මම දැන් ඉන්නේ අවස්ථාවේ අගවා. ඒ ආස්වාසය කියලා නතර වෙන්නේ නැහැ. ඒක හරියටම ඉන්න තැන. සුවිශේෂීව දන්නකොට සතුට යම් ප්‍රමාණයක් තියුණු වෙනවාද, දියුණු වෙනවාද, තීක්ෂණ වෙනවාද. ඒ වාගේ සතුට කරන කවදේකට සතුට කරන කෙනා. ඊට අවලිය මොන කී විස්තර සැපේද? දැනගන්න පුළුවන් කියලා අපි මේ දැන ගැනීම සතියේම දක්ෂකමක් කියන තමයි සති බලය. මේ ඔයි ප්‍රශ්නයක් සබඳන මතක කරන මේ තුනම දැනගත්තා. පිටකේ භාග අත සාහිතික දැනගත්තා. විවරණය කරන්න පුළුවන් වුණා. තානි කවුරුත් කියන එක කරන්න පුළුවන් වුණා. මේක තව අහකට කියනකම් ආනිසංස වෙන්නේ නැහැ. මොනවා තමයි දිවෙන හිරේලා වෙන්නේ. මේක දේශනා කරන්න කියනවා කාගේ ලංකාවේ. මෙන්න මේක මම ඉඳගත්තා. මම ආනපානි කරන ගියා ඉතින් උදාහරණයක් කියන්නේ ආනපානි දිගේ ඒකම මම දන්නේම නැතුව මට වැටුණා මම ඉන්නේ සාපේ නේද. මම ඉස්සර ගියට හොයාගෙන ගලවලා මට කතා ගොබේට මම දැනගත්තා ඒක ගෑනු සත්‍යය. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක්. වැල්ලේ සත්‍යයක්. අමු වෙන සත්‍යයක්. ඒ දෙන්නා ලොකුලේ. ඉඳගත්තා. දැනගත්තා නම් මට තේරුණා මේක පස්චාත්තාප නෙමෙයි තියෙන්නේ. අපි නැති බව දාන්න මොකක්වත් නැති බව දාන්න මම මේක හයිලයිට් කරුවා හම්බුක්වත් නැතුව මෙන්න මේකේ තමයි හිත පිට ගියේ කියලා මට ඊට පස්සේ මම ඔබතුමාට මෙතන ඔබතුමීට මේක ප්‍රකාශ කරන්න කියලා මේ ප්‍රකාශනයේදී තමයි මම කරපු දේ ගැඳුනාශේ මේකට යෝජනා ඉස්තේ වෙන්නේ උන ප්‍රකාශයට ගැන අපෝචාරණි කියන්නේ පිටිවැරද යාරත් කියලා කියනවා ආවදිනක් මොකද කරාදා කරා. බුදුන් දෙපිට තේරුම් ගන්න මෙන්න මේකයි මම කරපු වැරද්ද. මට සමාව. මේ ප්‍රකාශ කරපු ගමන් ඒ වැරද්ද විත්ත වේදිනීම තියෙන්නේ කියලා. එමෙ නැත්තම් හිතට ආවුතු පොජ්ජ වේදිනීම තියෙන්නේ ගාවට. අරගේ හතු දෙයක් ගන්න. ඒව නැත්තම් හරි අපත් වේදිනීම බලපෑම ඊට පස්සේ අපිට කරනවා. ඉතින් දන්නේ නැහැ ඇයි මට මේ කාර්යයක් ආවේ. දැන් දෙවිතර දේ පිට පේනවා පිට ගියා. දැන් මේ දෝකම් වෙනස පිටවන්නේ. ප්‍රශ්න වෙන්නේ කුටියට වෙච්ච වැරද්ද ප්‍රමාණික කරලා හරියටම ගිහින් කියන කර්මස්ථාන සුද්ධ කරන වෙලාවයි කොහොමද කිව්වට මොකද මම හිතන්නේ කියලා දෙක කරන්නේ කියනවා. හැබැයි මම හොඳටම කියනවා මගේ ඒක නරක නෑ. කැටුනේ මේකද කියලා දන්නවා. මම ඒක ඔක්කොම අලකේ මොළගේ දන්නේ. තාප්පෙත් තියුණා. කවදාවත් නැතුව කැමිනේ ඒක දුක වෙන්නේ නෑ. දුක වේවද තැනවා විතරද කුණා සතුන් ක්‍රමී කරගන්නවා මේකට කියන්නේ දේව අපේ ආයි දේවත ක්‍රමේ අව අවෝසිකත කර එතනම මේ පව අවෝසික මේක කෙරුවම බලන්න ඒක පාපචාරය කරනකම් ඒකට සාධක වෙන්නේ යෝජනා ස්ථිර වෙන්නේ එතකොට කපටා සුද්ධ කරන වෙලාවට යනවා නම් ගලන්නේ දැන් සාකච්ඡා කරලා ඉන්නවා කොහොමද ඒ කියන්නේ ඔය අත්දා විදිය සති සමාධි මොකක්වත් නැහැ. ඇයි ගමනේ ගැම්මට සාකච්ඡාවෙන් කියන්නේ තෝම සති විදිය. යම් කෙනෙක් යම් වෙලාවක හිත අවංකව ධ්‍යාන සාකච්ඡා කරනවා ඒ මතුරු බව. ඕනම නැහැ. යාචි ඕනම නැහැ. බෞද්ධ බෞද්ධ වෙන්න ඕනේ. යම් කෙනෙක් අවංකව කතා කරනවා නම් ඒක උත්තේජනක් තියෙනවා. පචනේ සඳහන් කරනවා දෙතුන් පරකම තියෙනවා. මක්කරු වැරද්ද වැරද්දක් දැකගෙන මැත්තේ යො කරන අදහසින් යක්ෂිනේ පාවචාරණය කරන එක තමයි සජීවී ධර්ම කියන්නේ. ඒක තමයි ධර්මයේ සජීවී කරවන්නේ. මේක එක්කොතුම කරන්නේ. උත්තරජනය කරන්නේ වැරද්දවා. උත්තරජනය කරන්නේ මහංගයෙන්. මහංගයෙන් හංගාගෙන මේක පිළිකාවක් බලපෑ. dithiram වේදිනේ කරන උපපච්ච වේදිනේ පාරපත් වේදිනේ වේදිනේ පංච වේදිනේ පාරපත් ඊට පස්සේ සංගවරපත් ඇල්කොලික් කමිටි කරන්නේ දැන් අපි ගෙවෙනකොට දන්නේ නැහැ කොතනද වැරද්දුනේ කියලා වැරද්ද හොරා කුසලයේ විපාක බලකටත් කියලා මේරිලා මේරෙන්නේ විතරම සමාව ගන්න නැත්නම් ඒ කියන්නේ මේරීම පැරීම තමයි මධ්‍යස්ථානය වෙන්නේ වෙන වැඩි. සීනි දැම්මට මධ්‍ය සති කරලා පස්සේ ඉතින් ආතල් බොඩි සුස්තියක් තියෙනවා තමයි මම තාහවල. අනේ ප්‍රමාදයේ හේතුන් සුරාපානි රෝදේ පයි කියලා කියන්නේ. ඒකට වහන අපි ඔක්කොම බීලා ඉන්නේ දැන්. ගුණ සුරාවත්තේ ඔතේ ගුණ පරිධනන් මිස නොගුණ හැම යන්නේ කෙසේ දනිද කියලා අපිට කියන්නේ ඒක අර දීවර විතරයි. හැම එකම දීලා ඇද්දදී බොනවා කියලා ගහන ওই හිතේ ගන්න කිව්වා මොන තරම් කාතාරද කියලා හැම එකම එකින් දෙන්නකට ඉරේලා එකින් දෙන්නකට උරුගේ ඔය ඉරේලා අන්තිම වහනවා උඩින් අපේ එළියෙන් බිල දෝස් අනේ විරේ වැටලා ඉන්න මම කියනවා අහන්නේ තමයි මම කරන වැරද්දම ওই නඩු කරලා තියෙනවා නරකයි විදිහට දාන්නේ නැහැ දැන් කට්ටියම කියලා මාව අතර මාව ඉරේලා හරි සන්තෝෂ වෙනවා මට අහිංසකේ දාන ඉතින් මේ භාවනා කරගෙන මුලින්ම ඉතිරි ඉරකඳ උගෙන කෙනෙකුට කරන්න අපල ඔගොල්ලෝගේ දහ ඕනෙක් පණ කියලා ඒක ඔගොල්ලෝ තන හොරු දාන දන්නවා බම්බු ජීවිතේටත් ඔයගොල්ලෝ මුණ දෙන්නේ නැහැ නරකම් සිද්ධාර කරුවල් කරලා කියයි ඒක කරලා මේ වාක්‍ය කරලා අපි සම්මුතිය ගොතන දෝන තමයි අපි ගෙදරට දාලා ඉරකවල මේගොල්ලෝ සුදු කොටයි කොටාම එළියේ විවස්ථා සම්පාදනය. අපි වැරද්දක් කරලා නැහැ. උන් ඇත්තටම වැරද්දක්. ඒක උන්ගේ නීති ඇටියට අපෝ වැරද්දට. අනිවාර්ය මේ සතිය මේ වැරද්ද කර තියෙන අනිවාර්ය පච්චාසාරේ වැරද්දක තියලා එලි කිරීමට තියලා තියෙන අවස්ථාවේ ශාසනය. තමන් මෙච්චර කිලි කරන්නේ නැහැ උත්සාහ නැහැ. එහෙම තියෙද්දී කොහොමද කරන්නේ? ඕක වට වේදිනේට යනවා. ඉතින් බුදුරණාහි ලෝකේ පහළ වෙන්නේ මොනෝරුවේ එතනදීම වැරද්ද ප්‍රමාණයයි. තමන්ගේ සංස්කෘත ජාතකයේ කොට කියනට ගුරුවරයාගෙන් කියන. කිවර පස්සේ එන පහසු එන නිදහසන් එන විමුක්තිය තමයි මම කියන්නේ. තදංගයෙන් මුති මේ රටේක විකම්බනේ නිබ්බුතිය භාගය. අර තේරෙන කොට වැරදි නෙවෙයි කියලා මම විශ්වාස කරා. බෑ ඉස්සරහ වැරදි වෙන්නේ මේ වැරදි වෙච්ච ගමන් මම ඊට පස්සේ ගිහින් කියන්න පුළුවන් කවුරුහම යාරිදී. මුත්මන කාටවත් හිතුවේ. මම කතා හිතුවේ මුලට තදියේ කියලා වාමුදේ. අන්නේ කිව්දේ මොකක් උත්තරේ තමයි. අහන්නේ විතරට ඇන්නේ. ආ මේ කවුරු යාව ප්‍රතික්ෂේප කරන්නේ. අර මම කිව්වා අපිට සුදුසුකම් නැහැ. කිසිම සුදුසුකමක් ඕනේ නැහැ. කියන්නේ දෙන දුකම. හේලියාවක්. මේක තමයි කියන්නේ ෆ්‍රී ඇරෝස්. මේක තමයි කවුන්සලින් කියන්නේ. ඔතන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. අතල දුන්නේ හම්බ කරලා හම්බ කරන්නේ පුදුම යන අපිට කියලා කියන්නේ. කොහොමද නෙවෙයි. ගෞරවයෙන් ගෞරවයෙන් දුක කරා. වාස්තව කරන දියෝදරි කිව්වගේ වසංගාණ්ඩයක් එපා. පුද්ගලිකයි රාජිකතය කරන අම්බාරක පාමික දිත්ත ධම්ම වේදී වශයෙන් අයින් කරන්න පුළුවන් අපාදේ දැන් කම්පතිටි සති බලන්න අපාදේන කම්පතිටි සති බලන්න කියන මේ කතයුත්ත සිංහල වචනයෙන් කියනවා නම් කියන්නේ අම්බෝචානේ කරපම් වසංගාවේ අසංගුව ඔක කියනවා මුලදී හැත්තෙන් දේවා ඔබ පිළිකාවට යන මෙන්ටරලයිස් වෙනවා අපිට තියෙන පොදියක් කියන ගොන් ගියා අපි දැන් නතර කරලා කියනකොට අදා අපි සමුච්චයක් වගේ ලෑන්ට් වගේ කියලා ගිහිස ගන්න මම කරද්දී මම කියනවා මට කියන්නේ එනි කෙරුවට අපි දැන් ගියාත්ම දිනාව පොඩි කියනවානේ ගියා යනපන් කරපු තිබු දෙල්ත ප්‍රවේදී වාසි කියවු නැති බිලවලක් නැහැ මොකද අපි කියන්නේ දන්නේ නැහැ මේ අපිට සනා කරනවා කියන එක අපට සුද්ධ කරනවා කියන්නේ ඒතර වීමක් දෙනවනේ අපේ කරන කොට වේදී අපරාපරි වේදනි කරා පොතිය ගේන කොට මේ ආයම් ශේකල කියන්නේ. දැන් මගේ පෞරුෂත්වය කියන්නේ ওই ටික ගන්න. ආයත කියපා. දැන් මේ අරසා කරන්නේ මගේ රුචියට කියලා ගියාත් මේ ගිනාම අසුචිවා. කවරෝ. ඒක කරන්න බෑ කියනවා. දැන් කියන්නේ සාමාන්‍ය සුචි නෙවෙයි අපතෝ. පරණ වෙච්ච එක දැහැලි කිරුවොත් එහෙම මේක කරලා බලවල බේරන්න අපේ. තව දොරේම වැටෙනවා. ඒ මෙගිරේනවා කයි මෙගිරේනවා තාස්කේ මෙගිරේනවා. ඉතින් මේක ඉලි කරන්න පුළුවන් නම් මේ නැත්නම් අපිට කොටයි කියන්න පුළුවන් නම් මේ ලක්කවලත් කොහොමයි මේ ලක්කවලත් එකම කියලා. එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න මේ කක්කවල දෙකේ දෙන්නේගේ වෙනසක්. ඊයේ පුදු මනුස්සකම. මේ දෙහෙත හෙලි කෙරුවා කලින් පාවොච්චකනේ කෙරුවා. ඒක මේ වැටීම හදලාද ආධිනද්ද ධර්මයේහත් උග්‍රතත් විපන්ත බෝසත් ආවනක්කාරද කිසිම වෙසක් තුම සමානකමක් තියෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වට පස්සේ ඒකට දීලා තියෙන අර්ථකථනය කාව්‍යෝ යා කියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපිට ඉගෙනුවේ මේ කවුන්සිල් මාර්කින් තමයි ඩියටෝසිස්නේ මාර්ගේ උඩුwidetilde යටිහිතට අපි වස්තුකණ ඉන්න දේවල් ඒ කරන්න දෙවියක් හරි ක්‍රියාකාරී හිත සම්පූර්ණ හිතවත්ලා හිතවත්ලා හිතවත්ලා එපි පොදියක් තියාගෙන ඉන්නවානේ ගියාත්මේ ගියාම අන්නේ පොදියට දෙමීට අපි බින්ගයක් ගන්නවා බින්ගයක් හැපුවාට පස්සේ ඇනලයිස් කරන එක කතා කරලා කියනවා දැන් කතා වෙන්නේ පා ඔක්කොම එකයි ඒකට තමයි දැන් මා කාව්‍යු යුනිවර්සල් අන්කොන්ෂස් කියන්නේ ඒකට කියනවා අන්කොන්ෂස් දෙයල එක්බර්ග් එක මතුවෙන 10 නේ 90ක් තියෙන වතුර යටනේ වතුරේ තියෙන අයිස් බර්ග් එක මාගෙන් අපි අතර වෙනසක් නෑ අපි ඇතුලේ බුදු සහෝදරන මේක වසංගනයක තමයි බුදුරජාණන් ඒක වසංගන නැතුව හෙලි කරන්නේ බුදු කෙනෙක් ලෝකෙට ඒ කියන්නේ නෝගේ කක්ක තියෙන ප්‍රශ්නයක් නෑ මේ කිල්ලෝට තුන ටිකක් දෙනවා මගේ කිල්ලෝට තුන ටිකක් දෙනවා මගේ ඉතලේ කිල්ලෝට ඇති. කෙනෙක් ලැජ්ජ වෙන්න එපා. ලැජ්ජ වුණොත් ඊගාවක් නැගෑවා. දෙත් දාන වේදිනේ වශයෙන් හදේ. අපේ වේදිනේ වශයෙන් ආපු ප්‍රශ්න තමයි දැන් එන්නේ. ඇයි මේ නිකන් ඉදුම්ගම් මතකවන්නේ බය. ඉදුම්ගම් කවුරු හරි ඉල්ලකට ගන්නවා. කිසිම වෙනසක් නොකර බොම් නැතුව බොදු මිනිස්සුගේ ලෙඩේ. ඊතලයෙන් පිටින් නැතුව ඊතලේ කාවන්සගේ ලෙඩේ. ඉතින් අපි අපේ ඉරිලා අවශ්‍ය තමයි නැත්නම් සාප කරන මිනිස්සු. ඒක මොකද අපේ අපිට ගියාත්ම බුදු වෙලා ඉඳලා මේ ආවා. නෑ නෑ බුදු යන්නේ දැරිච්ච තියෙන්නේ බුදු වෙලා ඉඳලා නෑ. එහෙමනම් දැනෙනවා අපේ දැන ඉවර කරපන්. මොකද ඉවර කරන්නේ? මොකද අසාධාරණ පැමිණෙන දුක් කරද වලදී ප්‍රතික්‍රියා කරන්නේ. ඒන අනිවිද කරලා අයිතිකාරකේ උත් නිවිද වෙනවා. අපි කරන්නේ පහින්ද ගාන කරන්නේ. නැත්තම් පහින්ද ගාන මරනවා. දෙකම කරන්නේ තෝ කම්පියුටර් එක. මේ ගත්තට තේරෙන පටන් ගන්නවා. අපි මේ සතිය වඩන්නේ තුර මේ වෙලාවෙන් සාමාන්‍ය කාමභෝගී මිනිසෙක් වගේ කාමෝලෙක කියන්නේ අපි මොකද කරන්නේ? සීමාවක් තියෙනවා. ඉන්ද්‍රම් පිළිවෙලේ සීමාවක් තියෙනවා. දැන් මේක නතර කරලා පස්සියෙන් අපිට පේනවා. මේ කාපට් එක උදසුසක කාපට් එක ගැන දුවිලි කැටි. ඒක උසලා බලන අනිශ්චිය. ඒක කරපස්සේ මොහොතේ දෙකා මේ දෙකා කරන්නේ කාමට උඩ සුද්ධ කරලා ඉතින් මේවා පැත්තේ සුද්ධ කරන්න නම් අපි දැනගන්න ඕනේ මේ තත්ත්වයේ ගාමනේ කොස්ස දෙකේ මේ කාපට් එක මැද තියෙන පොන්චි පොන්චි අංශෝලි සියුම් දුවිලි අංශු යාද පෙර ඒ ටික පේන්නේ අපි ගාමනේ කාපට් එක බඳු කරලා කාපට් එක වහලා ඒ හොස්ට් එකෙන් කියන්නේ ඕක ඕනතරම් බිස්නස් එක ලෝකේ තියෙනවා පොද ටූරිස්ලා යනවා එනවා ඒක ලාමක සුද්ධ කරන්න ගියාම අපිට වෙනවා ගියා. හරි ඒක උසුපු දවසේ නුපේන. එදී අපි හිතනවා මේක වහංගකට ජීවත් වෙන එකද කරන්න තියෙන තැන ගිහිමියාවා. ඒ වරින්ම අපිට සුද්ධ කරන ක්‍රමය තමයි සර්වාංගික තමයි. මේ භාවනාවේදී ඉන්ද්‍රිය ප්‍රඥානේ පානගල. ඉතින් බහින්න නැතුලද. බහිනකොට අපිට පේන්න පටන් අර ගන්නවා ගමන ඉවර නෑ ගමන යනවා හැබැයි ඇහැට පේන දේවල් කනට ඇහෙන දේවල් ගන්නට පස්සේ නෑ හැබැයි සතිය තියෙනවා අපි කෙලිකාවක් නෙමෙයි කියන්න ගන්නේ අපි ආසත් ප්‍රශ්න සිවිම් සබ්දයක් කියන ප්‍රශ්න නෙමෙයි ගන්න ගන්නේ ආක්‍රමති බාහුවේති විවරති උත්තානි කරෝති දෙදේති හිරි කරනවා මම සාදුන අපව වෙනවා අනිත් දවසේ සත්‍යය නම් තමයි අපි තවදයකට කියලා දැනගන්න. මොක වෙන්න වෙන්න ආනාපානෙ ඉන්න වෙලාව වැඩි වෙනවා. අපි අපේ කලබල වෙන්නේ නැත්තම් අන්දසනේ ඉන්න වෙලාව වැඩි වෙනවා. වැඩි වෙනවා පස්සේ හිතන්න අපිට වැඩි වෙනවා ආනාපානෙ ඉන්නකොට මේ දිග කතාව මම මේකේට කරන්නේ. ආනාපානෙ නොපෙනේ කියලා. දැන් ඒකත් අපි දන්නවා සතිය තියෙනවා කියලා. හැබැයි ඇහි පේන දෙකට නෙමෙයි සතිය තියෙන්නේ. කණින් ඇහෙන දෙක නෙමෙයි. නාසය දැනෙන දේ හුස්මවත් නෙමෙයි සතිය තියෙන්නේ. රසයක් මේ සතිය කියන්නේ ඉන්න බව නෑ. ඒ සියල්ලම හිංගලා සතිය කියලා. මෙන්න මෙතෙන්ද යනකොට ඒ වෙලාවට පසරණ මාත්මේ තිබුණ ආශිප එන්න වටා. මනස රූප හදාන බලන. ශබ්ද කන හදාන ආහාර. නාසයේ විවිධ ගඳ සුද්ධේටම පෙරේද ගඳ එනවා. රූප බදිත ගඳ එනවා. අපි කියව එක එක කරන තේ භූත දුන්න. එහෙනම් දිවට එක එක රස එනවා. මේ ඉන්සරන්ගේ රසවල කොහොම ඉනවද? කමිට උඩ දැම්මා වගේ පේනවා. පැතිරෙනවා, බර වෙනවා, වුණු වෙනවා, රත් වෙනවා. හිතට නාන ප්‍රකාර දේවල් නැති කියක් තමයි වෙනවා. දුවන්ලිසය පේනවා, අපාය පේනවා, මිනිවලුකට පේනවා. ඉතින් ඒක ඉන්නකම් ගත්තට පස්සේ දැන් යෝගාවචර වෙනවා මේ අලිපදි වලට හක් කියලා. මේ මේ කවදාකවත් දෙතිවලා නැහැ. ඒ හැමෙන්ද හත්තක් පරිමාරය. මෙන්න මේම ඉන්ද්‍රිය බන්ධව තිබුණ දේවල් නැති වෙනවා. මනෝමූලමේ දේවල් කියනවා කියලා කියන්නේ රූප සංඥා. දුක වශයෙන් පැමිණීම හොඳා නැද්ද නරකද කියලා අහුවා. භවනාන කෝපේ කන්ටේම උත්තර දෙන්නයි තමයි. භවනා කරපුවාගේ කමතන් සුද්ධ වෙලා නැත්තම් ඒකල වර්ණයේ කම්ෆර්ට් එක උසල බලපුවාම වෙන දෙවෙන්නේ කියලා එන්නතෝ හිතතෝ වෙන්නේ. දැන් බිලෝ වෙනකොට පේන්නේ නැහැ. ඉතින් ඒක දුර්මිලී තියෙනවා දැන ගැනීම හොඳද කියලා අහුවොත් නරකද කියලා අහුවොත් දෙන උත්තර හරියම අවස්ථානුචිත. බුදුහමතුන්ට නෙවෙයි හම්බුනේ හිතෙනදී. නමුත් සරුවචන සඳහන් කරනකොට සුද්ධ කරගත් නැතුව හැරුණොත් ඔකත් එක්ක යන්න වෙන්නේ. දැන් සුද්ධ කරා. මොකද්ද සුද්ධ කරන්නේ? ඒ වෙලාවට මතුවෙන දේවල් වලට මනාකම්පනාව බහව කරන්න එපා. වේදනාව කරන්න යන්න එපා. මේක වුණා හොඳයි. මේක වුණා. මේක මේ කරන දෙයක් නෙවෙයි. කෙරෙන දෙයක්. අන්නේ මේ කෙරෙන දේ පිළිබඳව විනිශ්චය කරන්න උදව් කරන්නේ. උඹට තියෙන වාතාවරණ පිළිබඳව. පුළුවන් ද ක්‍රිකට් ගහන්න නැතුව පැවිලියන් එකේ ඉඳලා ක්‍රිකට් මැච් එක කොමෙන්ටරිස් දෙන්න. ගහන්න ගමන් කමෙන්ටරි දෙන්න බෑ. අපි කවදාකවත් ඒක. අපි අර එන සිද්ධිය මගේ කියන්නේ මම කියන්නේ මගේ ආත්මික කරගන්න. කෙරුවට පස්සේ බලන්න වෝකට මේ පෙන්ගුණියක් දැක්කනේ මම නසුවලක් ආවනේ මට අරෝමනේ මේ වුණා කියලා ඉන්නේ හැම දෙයකින්ම තැවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ දේ පරතෝ සංඛතේ බරගාන. ඒ දේව මනෝ විකාරව දාන්නේ. ඒ දේවල් වලට තැවුණු විතරක් අලුතෙන් කම්බරස් වෙනවා. තැවුණ නැත්නම් කම්බරස් වෙන්නේ නැහැ කියලා දාන්නේ. ඒකට පණිවිඩ අපි කියන අඳුරු මේ. ඒක නොදානික තමයි ස්වභාවය. ඒක යෝගාවචර වගේ කරන බලන් කරන්නේ. මේ වල එක එක සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට්ලානේ. මේ දේ දන්නේ ගුරුවරයා ඒ නිසා කවදා හරි කමතම සූදු කරන වෙලාවක ගෝලයා මට වැරදිලා නැත්නම් මේක තන්නේ කර ගුරුනාන්සේ වැරද්දක් ඒ තනි වග කීම ගුරුනාන්සේ ගුරුනාන්සේට කියලා දෙන්න ඕනේ භාවනා ක්‍රමවල බහතෝරන්න වගේ වැඩි ජීව දෙවිලි භාෂාව ගන්න කොට වගේ අර කියලා දෙන්න ඕනේ මෙතෙන් එනකොට කියන ඥානේ මහරයාට දීලා නෑ ඒක දීලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ ඒක කරන්නේ කවතෝ ගෝසේ කවුරුත් එහුම් කරදීවා යෝනිසෝමනිස්කාරය එතකොට අපිට තේරෙයි මේ මුතුවේ දේවල් මනින්න නැතුව ඉන්නවනම් කියලා නැතුව ඉන්නවනම් තීන්දුව කරන්න නැතුව ඉන්නවනම් ප්‍රතික්‍රියා කරන්න නැතුව ඉන්නවනම් ඒයින් කර්මරස. ඒන දේවල් වලින් කර්මරස. ඒසත් ඒ වෙලාවේ කර්ම නොකරනවා කියන අනුපන්නාන පාපකාරණ ධර්මාන නෝපාදාය චම්ජනියති වායන්ති විද්‍යාන ආරෝපිතිත්ත සංකල්පනාගේ පදාතිකේ කර්ම රස නොකරන එක කරන්නේ වෙන්නේ. උපන්නාන තාපකාරණ කරනම් ධර්මාන පස්මනාය චම්බන්දනේති වාක්ති විරියන් ආරෝති චිත්තවකල් ගන්නාගේ පදාති කියලා. අතර සම්‍යක් ප්‍රදාන වීර්ය කියලා පුදුහාම කියලා අමින්න මෙතනදී තමයි යෝගාවචරය. පෙරකෙන විතර කෝටේ විපාකවහන ගහ ගන්න නැතුව අමාරු ගන්න නැතුව චිත්ත පීඩා ගන්න නැතුව චිත්ත දුක් හමු කර ගන්න නැතුව මනෝපන්නා පම් කරන්නේ සුභිකදී අපතෝ සංකල්පයෙන් මලා වෙනවා බුදුරජාණන් වහන්සේ කරන්නේ රූප සංඥාවල් බවට පත්වනවා පස්සේ ඒ රූප සංඥාවල් વિશે මේ ෆිනිෂ් කරන්නේ නැතුව සලාවන්නේ ඉන්න පුළුවන්. හරි විතරක් පුළුවන්. අපේ ජීවිතයේ සම්බසාපස්සා ක්‍රමන් කියන එක සම්පූර්ණ කරන වෙලාව. ඊට පස්සේ තමයි කුසල සෝපසම්පදාය. අද මේ ශාසනයේ අද මේ බුද්ධාගමේ පිටකොටනවා කියලා මේ මොකක්ද කෙරුවා කෙනෙකුට කුසලස්ස උපසම්පදා වෙන්න සුදුසුකම් දෙකක් ඕන. එකක් ඒ මොහොතේ කරන නූපන් අකුසල ප්‍රතිපද වීමට ප්‍රතිබල කරනවා. දෙක පෙර කරන කර්ම වල විපාක වාරණක වෙනකොට එයින් අලුතෙන් කපටස් කිරීමට සෝදාන විඥාන වගේ දේවල් තෝරගන්නවා. පටකටම දෙන්නේපා. ඒ එනකොට නිල්ලක් එනකොට එක්ක රැළේ උඩ පැනපන් නැත්නම් යත ගිරියනවා. නැත්තම් එල්ලට ආවෝ. සර්චින් කරනකොට දැනගෙන තියෙන්න ඕනේ මෙල්ල එනකොට මෙල්ල තුලට හම්බ පුරුෂකම කියලා ගන්නවා. නාමයේ කට යනවා වැලි වතුරයි. එක්ක ගියේ. අනිත් වගේ මේ පරණ කම්ම තමයි කරේ එනකොට ඒ වැල්ල විශේෂයි අවදිින් ඉන්නවා. අවදිින් ඉන්නවනම් ලේසි. ඒ සුනාමි ඉන්න වෙලාවල් ඒ කට්ටිය මේ ඈත මුදේ යනවා එක නෙවෙයි නැත්නම් බහුදිනී අප්‍රාවක් නෙවෙයි කිටි අප්‍රාවක් නෙවෙයි අනුගත පෙරණලු මොකද ඉවර පේනද ඉඳලා නුඹ හැලලා යනවා පොල් ගස් මුන්ට උඩි ඒගොල්ලෝ දන්නේ නැහැ දැන් ගොඩටද පේනන්නෝ ඇතුළට මුද ඇතුළට ගියනම් ගියනන්න වතින්නේ තුනි වතුන් කියන්නේ වයි මොකද සුනාමි ভাইබ්‍රේෂන් එක දකුණම වෙන්නේ තුනි වගේ. දෙකුරවතර ඉක්මනට දැනෙන්නේ නැහැ. පොත ඇතුලට ගියා නම් තේන ගොඩදිම තාතු ඉතින් ජීවත් අනුනනවා. විරා කොම්බේ. විලා තියෙන පොරේ කපදා අපිත් ඒ මත වෙන ගේලා අහම මෙන්න අනරණ ගියලා. තියෙන කරදේ තව කරක් බෑ. බේසා කියන පඬිතුයෝ මාදී මෙහෙ කරේ අත්පන්දිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරේ එකේකට සුදුසුකමක් නැහැ. එකේකට සුදුසුකමක් නැහැ. අමුතුවක් වෙච්චාම ප්‍රථම දාගන්න. ප්‍රථම දාන බෙනෙහිට වෙහෙසයි නම් බුදුහාම කියනවා මේ බව කරා. වේදාව කියන දැක්කා කවදාවත්. වෙච්ච දේ ගැන වෙහෙසක් හිතේ තියෙනවා. සුදුසු එකේ කරා. ඒක ඒ අඬෝනේ වෙහෙස නැති කියන්නේ. මේක කියන පන්තෝ සංකල්පය. මේක තමයි හැම කලවල පුතේ දැන්නා පස්සේ වේදනා චෛත්‍යකේ හඳුනගන්නේ. ඒකට අත දාන්නේ මේ විදුලිය අත ගන්න අපස් ලව් එක දාහකට යනවා. වෙන කතාව. නිකන් හතර යනවා වෙන කතාව. ඉතින් වේදනා චෛත්‍යකේ දැක්කට පස්සේ වේදනාව අනුවීම නෙවෙයි දික්ද වෙන්නේ. වේදනා ක්‍රියාවේ බලන දෘෂ්ටි කෝණය තමයි අත ගන්න කෙනෙක්. ඒක උනාට පස්සේ වේදනා තුන් ආකාරයකට විස්තර කරේ. වේදනා දැන් තුනක් සාසනය අපිට කියනවා. එකක් තමයි සුඛ වේදනාවල ආමිෂ සුඛය. අපි කියන්නේ සුඛ භෝගිතේ අපි පුදුළු මාංශයක් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන දවසේ දිනු කරා වාචන ආමිෂයෙන් දිනු කරන්නේ. ආමිෂ සුඛය වැඩි කරන්නේ. ඒ ආමිෂ සුඛය වැඩි කරලා සංසෘප්ත වෙච්ච කෙනෙක් කවුරු හරි ඕන. අතිත්තෝ ලෝකෝ තණ්හාදාසෝ තමයි ස්වාමීන් වහන්සේ කරපු වචනේ. අතිත්තෝ ලෝකෝ වුණෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ. හැම කෙනාම මැරෙන්නේ වුණා. කොහොමද කරන්නේ කියලා මැරෙනකොට වුණ බොන කියන්නේ. හේලියක් සරි. තෘප්ති කරව. අතිත්තෝ කිසි කෙනෙක් වැඩ ඉවර කරලා පැහැරෙන්නේ. අන්න දරුව වැඩ ගැවුණු බෑම ඒකට වැඩ කරන් පෑනවා වත්තු බුදු කියාගෙන අතරමැදේ නැන්නේ. කාම දාපුවා. කාම රාජිකේ කාම රාජ දාන්නේ ඉන්නකම් බැරණේ කර කර. මොනවායිනිය අනුකම්පාව හේතු අපේ බැලගන්න. අපි කරක් කාමර දෙක විතරයි. ඉතින් මේ අපතේ කරා මරණ කෙනෙකුට මැරෙන්න ඉස්සෙල්ලා හිතනවා මේ මුළු ලෝකයාම හොයන්නේ අවශ්‍ය සුඛේ. බුද්ධ ආදී උත්තරමෙන් වාසේලා ශබ්දයේ පිළිකතා කියනවා දර්ශනයේ නම් අපව කියන අපට නිර්ආංශ සුඛය කියලා. නිර්ආංශ සුඛය කවදාකවත් ගන්න ආමෘත සුඛය සඳහන් කරනවා. දඟලන කෙනා තුළ. ඉන්සයා හිත වේවා. නිර්ආංශ සුඛය සඳහන් කරන පරිවේදී සඳහන් ආමිෂ ලෝකයෙන් කොට ඒක කියන අපිරිස් කරු. ඒකේ ඒක ඊයට ඊට පස්සේ විකල් ලැබෙන්නේ. ඊට පස්සේ යාට ප්‍රයත්න කරන්න ඕනේ. ඒක නම් පැත්තට ගිනවා. තමත ආ ශික්ෂා සමත ශික්ෂා කෙරුවට පස්සේ යම් වෙලාවක සතිය වීඩියෝ වෙලා යම් වේලාවක අනුත මොහොතක් පුනදාස්මර මොකදා ඉන්න වේලාවක අර තේරෙනවා සතියට අරමුණට මුල කර්මත හිත දාන්නේ එහෙම චිත්තය කාම ගුණයන්ගේ සහ කාම සංඥාවන්ගේ එන අසන්නේ ආපෝතිය එතන සතිමත් යන චිත්තක්ෂණය අපි කාමයේ කාම සංඥා ගුණයන්ගේ සහ අවිද්‍යාවෙන් අයින් කරයි. පරිලායයෙන් අයින් කරේෂා. අරමුණේ ඒක පිටකරනවා. නෙමෙයි ඒක ප්‍රයත්න කරනවා. නමුත් ඒ ප්‍රයත්න ලැබෙන්නේ අද්දුත් ප්‍රත්‍යක්ෂ දෙක තමයි ප්‍රයත්න අපි වෙන්නේ. කාම ලෝකේ විශ්වාස කාම සංඥා ලෝකේ මිනේ. තරගේ පරිපරිණේ. දෙද්දුකට එන සුඛයක් තියෙනවා. ඒක ගැන ඉරාමසු පෙර බුදු ජානනාථ කියනවා විවේකජම් ප්‍රීති සුඛා ඒක හටගන්නේ විවේකේ. කාම ලෝකයේ සැප හටගන්නේ ඇහැස රූප කියන දෙක අංශ දෙකේ වෙනවා. ඉන්දිය ලෝකයේ සැප හටගන්නේ ඇහැස කන කියන අංශ දෙකේ වෙනවා. නාසයේ සංකාර, දිව සංකාර, දහස සුඛෝභව වස්තු ධර්ම සාහිත්‍ය විවේක ජම්පීති දුකම් කියලා ධ්‍යාන සුඛේ හෝ දිගට කෙපෙති මේකේ රූප නොපෙනෙන වෙලාවට. සත්‍ය නැතිතර දින්ද වේ. ගඩකට පහස විදියෙන් නැති වෙලා හිත වෙන්නේ ඒ නිසා බොහෝ විට ඒක අනිත්‍යයේ වාර්තා. ඒක හැම කෙනාටම ලැබෙනවා. ලැබුණා ඊට කියන්න පුළුවන් මේ ලෝකේ සමස්ත ජනතාවම බැරෙන්නේ මේ ආමිෂ සුඛයට. මේ ආමිෂ සුඛයේ ඉන්න කෙනෙක් දන්නේ නැහැ. දිරාංශ සුඛය කියලා වෙනම සම්තුලිත භාවයක් තියෙනක ඒක විත්සංගජයක් ලැබෙන්නේ ආංශ සුඛය හැම සැකක්ම තම කවුරුහරි සූරාපයක් කියලා. කවුරුහරි හොද්දලා. තුරෙක් ඇති කරගන්න. දිරාංශ සුඛේ නිසා නමුත් ඒකට භාගිත ඉදපතන කෙනෙක් නැහැ. ඒක උත්සාහ කෙනෙක් නැහැ. නමුත් සවචනාන්තේ ඉස්සරහ ඒ සඳහන් කරන්නේ ඉතින් ඉස්සෙල්ලා යතු ආත්මය කියලා ගත්තා. සංජය පරික්‍රාණික වෙච්ච කියලා ගත්තා. දෙයන සීටි කමු ගරගත්තා. කියනවා මේගොල්ලෝ කියනවා මේ නිරකම සුඛයක් තියෙනවා. ඒවා අතනට වෙලිලා කන්දරවල සමරන්නේ නැතුව හුනේ හිත නිමග්න වෙනකොට ඉන්ද්‍රාණිකව කරක් ඇක්ටිවක් වෙන නිකාංශ සුඛයක්. ඒ රාමච සුඛය ප්‍රමාණ කරන්නේ විවේකයෙන් හටගන්න. මේ නොමිලේ මේ ලැබෙන නිරාමයේ තියෙන්නේ මේ මිනිස්සු මේ ඕනෝ තෘප්ති කරගෝ කාම ලෝකේ කපුරන කැඹිරිලදී ආපහුත් ඒ කාම ලෝකේ කාම ලෝකේ කරන විදියට කියනවා අවිද්‍යාව මොඩේ වේ මොහේ වේ දබයි එතකොට ඒක තමයි මේ වගේ නිරාම සුඛයක් තියෙන ලෝකෙක මේ ආංශ සුඛේ කෙනා භූවේ සුචි බවක් කරනවා. උත ලැබෙන සුඛේ ගැන උපීති වාක්‍ය. ඕගොල්ලෝ තේරෙන්නේ නැහැ මේකේ තියෙන සැප. ඒක උන් සිග්නට අභියෝග කරන වර්ගියක තේරෙයි පයිට් එක මයිනස් තමයි කියලා. සිග්නල් ඒවල බැස් කරා. පයිට් එකට එන්නේ නැහැ. ඇයි? දෙන්නේ නැහැ. ශුන්‍යයේදී අරෝකේ ඔබගේ තේරෙන්නේ අසුචිකන කීතකොට මම හංජ වෙලා ඉන්නේ මේ කාම ලෝකේ කියන්නේ නිරාම ලෝකේ විදියට පස්සේ පේනවා බුද්ධහතු උත්තරයන් මන්සේ තමයි හත්තව රාහුල කුමාර පෑචාට දෙකකින් සුදා විදිය මොකද මුදේ තාත්තන් මේ දැය ජය දෙහි දුන්නා දුන්නා විහෙතිව අත්පුත්ත වැඩි කරන්නේ. දැන් එහෙම ගෙවුවොත් එහෙම මානවයින් කරපු අපිට නඩදමාන. එක සාතෝගේ නෑ මෙයාම තමයි කියන්නේ ඒක තමයි ඇඟරදී. මෙවිදික ලාභයේ කියලා දුන්නා කියලා නෑ කියලා. මොසුගතයන්ස දෙන්නේ ඒක. අපිත් මේ ඉගෙන ලැබෙන එක කොහොන්නේ ඒක. දෙන්නේ වෙලාවට තියෙන සුඛය කියන්නේ නිර්ආංශ සුඛය. මේ ජීවිතය. ඒ ඡේද වීකජම් පීඩි සුඛා කියන දෙවෙනි කියන්නේ බොහොම ප්‍රසිද්ධයි. ඒ කියන්නේ විතක් උචාරින් විතරයි. බලතිය දෙවෙනි කේන්දර ප්‍රීති සුඛ උපේක්ෂා ලැබෙන. ඒක බුද්ධි විදින කි වෙන චිත්තක්ෂර ගන්න කියලා දවස්වල දාන අපේ ඒක අපි කොච්චර අවිද්‍යාව උල්මත් කරනවාද පුළුවන්කම තියෙන්නේ කියාව තියෙන්නේ අපි නිරාමස සුඛය වලින් ඉන්නේ කොහොමද ඒක සංගහ අනුග්‍රහ කරන්න අපේ ජීවිත සංස්කාර අපේ ජීවිතවල පුදුතර කාමීතෝ යන කේ වතුලන කාම ලෝකේ සාහන්ත මේ නිර්ආමිෂ සුඛයේ ඉන්නේක තමයි අපි මේ ධ්‍යාන සුඛයේ ජකන් සමතවලෝනි එතකොට මේ ලැබෙන සැප වේදනාට දුක් වේදනාට අදුක්කම සුඛ වේදනාට ප්‍රතික්‍රියාව කර සැප දුකයි දුක දුකයි අවිද්‍යාව දුක දෙක අතරමැදි යතාවෝ දෙක තෝරන්නේ මේකෙදි වෙන ගලවල ආයෙ හයිකවම කොහේ වේදනාව පිළිබඳව තැලෙන්නේ නැතුව ඉන්න එක තමයි අවේදිත සුඛය කියන්නේ. ඒකට ඒක කරනවා. දවසක් ආරම්භ කරනවා කියන්නේ. නිවන විතරම ආයතනයක්. මේ නිවන ආනන්ද සුඛයක් නෙවෙයි. නිරාමිෂ සුඛය නෙවෙයි මේකේ තියෙන අබේදිත සුඛයක්. මේ සාධාරණයි පොඩි ස්වාමීන් ස්වාමීන් වහන්සේ සඳහන් අබේදිත කරන එකට සුඛයක් කියන්නේ. විදිහට වැරදියක් නැතිනම් විදිහට හැපදයක් දුකක් නා. අබේදිත විතරයි සුඛය. ඒක අපේ විදවද විදිහට මේ අපි කරන්නේ විද වෙනවා. ඒකෙත් මේ සැපේ හෝ කරගෙන යන්න ගියාට ඒ සැපයේ කෙලවර දුක පැදික ලෝකයේ ඉදාමේක වගේ පද වගේ ඉතල මනුස්සයා නිතරම සැකෙව්වට මේක සිදු කරලා තියෙන මොකෙන් හැකිය වුතු ඉඳන් නෑ අවේගක් තේනවා ප්‍රතිපත් යාගෙන ගියාට කෙලවට වෙන්නේ දුකේ තමයි කියන්නේ හැම වෙලාවම කෙලවට වෙන්නේ ඒකම අපි සින්දුවල කරන්නේ දැන් දවස් ගාන අපි තාම සැපවේ. ඒතකොට බුදු කෙනෙක් ඇවිල්ලා කියනවා සුඛත් නැති දුකත් නැති දුක්කම සුඛත් නැති අවේදිත සුඛය ඇති. ඒකට කියනවා සංඥා වේදිත නිරෝධය. ඒතකොට මේ දුක කියන කතාව තමයි සංඥාව ගැනමද සැප වේදනා දුක් වේදනා දුක්කම සුඛ වේදනා කියලා තෝරන්නේ. මේ මේ සුචිතිකක් කරන පොඩි ළමයි ඒක සීතල වෙන ඉස්සෙල් අනන වේලාවල් දෙකක් තියෙනවා පොඩි. දැන් නම් ගම් වෙන්නේ what you never want මොකද මේ විදි විදියට කරගෝ පුදුම බයක් නැති වෙලා තියෙන පොඩි එක පොලිස් නිකේ ගහලා තියෙනවා මේ ගොල්ලෝ නඩන දෙන්න එපා මේකේ මැරෙන්නේ පීඩකලා තියෙන පොඩි උඩක් හොයන්න දෙන්න බේත් වල හත්නෝ මේ ළමයන්ට වේගිකම් තත්ත්වයක් කියනවා පගේතර පේන්නද වතුර පේන්නද එපා මේ කීයද පිටහත් කුමාරට නතර කරන විදිහක් වෙන්න දෝසන් රජු කොට වහලා තිබ්බේ මේ පොඩියෝ මොකටද ගෙනියන්න හදන්නේ එක්කෙනෙකුට කිසිම දෙයක් අහින්න දෙන්නේ නැති ලෝකයක් නෙමෙයි අද මේ හදලා තියෙන්නේ. ඒ වගේ අපේ හිතට කවදා හෝ මේ පැමිණෙන මේ සුඛ හොයනගත්තී මේ දුක හොයනගත්තී මේ අදුක්කම සුඛ හොයනගත්තී පිළිබඳ කිසිම තැන ගන්න ඕන වේදන කාමිතේ වලක් කියලා බලන්න. තියෙනවා මේක එකක්. වේදෙන වේදනාවේ පොඩ දුරස්ත වෙලා යනවා. හරියට හැම ගහලා හැම තිබ්බට පස්සේ මේ සංවේදනය නැති වෙනවා වගේ මිනිස්සු උදේ ඉඳලා ඇඳගෙනකම් කෙදරේනවා. මේ මට දැපයි, මේ මට දුකයි, අනේ මට ආවි දුක්කම සුඛයි කියලා ඒකට භාවනා කරපේකට තේරෙනවා. මේ මිනිස්සුෝ මේ එකම දුක එකම චීස් කැලක් වගේ තියෙන දුක මේ පැත්තට සපයි කියන මේ පැත්තට දුකනේ කියනවා අතරමැද කැලලට දුක්කම සුඛ කියලා අර සැප තියෙන කැලේ විතරක් ඉන්න මේ එකම චීස් කියන්නේ පැති තුනට දාලා තියෙන නම් තමයි අපි අද සතිය කාර්යයක් කරනවා නෝනගේ මුණ තියෙනක තියෙන පොල් ගහ කියන පැත්ත තියෙන. අපි යනකොට නෝන හොල්ල දෙන්න. ඉතින් අපිට පුළුවන් ද කියන්නේ මට මුණ තියෙන පැත්ත විතරක් දෙන්නේ කියලා මේ කම්පිය හොල්ල තියෙන කැලේ නැතුව ඇඳුම්ට එකක් විතරක් ගන්න හැරෙවට කොහොමද ඇඳුම්ට ඇදිලා එනවනේ. ඒකේ තියෙන ගානකම හිතා ගන්න දුක්කම සුඛ වේදනාව. ඉතින් මේක කිව්වොත් මේ මට සැප විතරක් ඕනේ කියලා මොන අමනකමද මේ වෙලාවේ. ඒ හොයන්න ගිහිල්ලා මොන කොන්නේ නේ ඔළුව කේලලා ඊට මිනිසුන්ගේ දැන් පිට හැප හොයන්න වෙන්නේ පිටින්දල බලන කිසිම මේ දාපු ලේකෙත් මේ මිනිසු මෙච්චර නේ නටන කම්පී කරලා කම්පා නෝතේ කොබරගන්නේ මම මොන කාපාරේ නැතිද කාටි ලැබු දෙකම හම් වෙන්නේ මේ ලැබෙන හැම වේදනාවක් සැපේ ඉවර වෙන්නේ දුකෙන් දුකේ වෙන්නේ පේන ඒ නිසා දෙකේ දුක පිටපුවාම දෙකම එකයි ඒක වැඩි වෙලා යන්න ඕනේ. ඒක මේ ධම්මදින තේරෙන ආකාරයේ කිසිමක වාසක සමාන තියෙනවා. විශ්වකෝපය මහන්නේ සාකියන්නේ බහින්නේ නැන්නේ නැගිනේනේ. සුඛ වේදනා මොකද? සැප දුක දෙක මොකක්ද? අපි හුදාක තියෙන ප්‍රශ්නයක් නැහැ. ආද වෙන්නේ සැප වේදනා කොයි ප්‍රශ්නේ? සැප වේදනා හුදා. සැප වේදනා දෙන්නේ සැප දුක දෙක. ආයක විශ්වකාව කියන මේ ධම්මදිනා කියන උපාසක සැප වේදනාව එනකොට සැපයි පවතිනකොට සැපයි ගෙවෙනකොට දුකයි. ඒක ඉතින් අපිට අපිට භාවගම් දෙයක් නැහැ. right? ඊට පස්සේ යනවා බහිනේ. ආර්යවනි බහිනේ ආර්යවල කියලා. දුක් වේදනාවට සැප දුක දෙකේ මොකක්ද? ඒක එච්චරම නෑ. අපේ වදිතික අහගොන් කියලා කියන්නේ දුක් වේදනායි මතුවෙනකොට දුකයි පවතිනකොට දුකයි නැති වෙනවා. ඒක අපේ එච්චරම නෑ. පාරමිතියේ ඔච්චර ප්‍රබ්බයක් වගේ මේ ජීවිත ප්‍රතිපද කොට ලොකු වෙනසක්. වැදගත්ම ප්‍රශ්නේ තමයි යහන්නේ නැගිටින්නේ ආර්යයන්නේ අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක වහන්න. අන්න ගෑණිගේ මුලේ කියන බුදුරජාණන් කියන ගෑන් වෙලාවෙම හැඳි මිටි මුලේ කියන අපි කොම් කරාද ඒ දාන දිනවගේ තවම කොහොමද සරා. චුල්ලේ විතරයි කියන්නේ. සෞදේ නැත්නම් මේ විසාක විපාකයේ අදුක්කම සුඛ වේදනාව දන්නවනම් සපයි නොදන්නවා නම් දුකයි. අපි මොන ජීවිතේම පින්නේ අදුක්කම සුඛ වේදනාව. අපි ඒක නද්දකින් නොපතන් කියන්නේ. පාවී කොම්බැලි. නිජමතයි යා. මේ වෙලාවේදී අවදි වෙන්න පුළුවන්. අමුදැයින් අදුක්කම සුඛයක නොවදිකේ සපත් නෑ දුකක් නෑ. මේක දැන ගැනීම තමයි මේ වේදනා චෛතසිකයේ මාස්ටර් ඩිග්‍රී එක නැත්නම් PhD එක කියලා කවුරුත් නැතුව හොදකලා ආවෙච්ච වෙලා අමී අහෝසුකම් හෝසුකම් කියන්න පුළුවන් නම් ඒකෙන් හරියට කියනවා ඒ අදුක්කම සුඛ වේදනා දන්නවා එහෙම නැත්නම් අනිත් එක නැගෙන හරි පාළුවේ කාමරේ නීරසයි මට කවුරු කතා කරන්නේ කොහොම වෙලා කියන ඒක දුකට බාර ඒක දන්නේත් නැහැ භාවනාව කියන්නේ මනුෂ්‍යකම් පිටපිට වටිනාම දායාදේ තමයි මේ හුදු කරා මේ විවේකේ මේ විස්රාමේ ඒ වෙනුවට අපි හොබීස් හදාගෙන අද විවේක සම්බන්ධ කරගෙන එලි ගලි වාසිකට ගියාට පස්සේ කක්ක ගොඩයි ඒක නිසා බහනා පටන් ගන්න වෙලාවදී මේක කනේ ආනපානි මුචෙන් කියන අරණියකට යන්න දුක්ඛ මූලයකට යන්න ශූන්‍යකාරය මේකම ඉවරයි මේ බහන පටන් ගන්න නේද කෙලෙට යෑම නිවනක්. මොකද මේ පිස්සු විහත කවුරුත් නැහැ. තියෙන ගස්කොල විතරයි. රෝගී සැපක් දාපා. මේ ඕල් මංගල මොනදියාවල ගුවරන කාසු දෙවිලෝනේ. කවදද හිතෙන්නේ බලන්න භාවනා කරලා කරලා ඉවර වෙලා ඒ භාවනාව වැඩෙන්න ඒ භාවනාවට අනුග්‍රහ වෙන්න ඒ භාවනාවට අභාවිකෙ දෙන්න ඕනේ ස්වභාවයේ ස්වභාවික හම්බෙලා තියෙන මේ පරිස්සයට මම යන්න ඕනේ කියන අදහස පිටිලට එන්න කොච්චර සංගේ විදිහට පරිගන්න. අහු මේ කැලේ බලන්න ඉන්න අපි එනවා. දස්මුත් බලන්න ඉන්න අපි එනවා. අපිට අට්ටු වෙන්නේ කොහොමද? කොක්සීන් දු කොට කරලා. අපිට එන්නේ මෙන්න ශිෂ්ටාචාරය මෙන්න ආස්තිකය වෙන සමාජය. මෙන්න දේශපාලන දියුණුවකේ අර තුම්මාරේ ඕගොල්ලෝ බටන් හදාගන්නේ බැටරි සිස්ටම් එකට. පුදාඩියක ඇතුලේ තමයි කුඹර මුළු ජීවිතේම. අපි පැත්තේ කක්කයන් මොන වෙනම බටයක්. පිටරට වතුර බටයක් තියෙන කෑම බටයක්. ඒක වහගපු බරද අඩිය ගහඩිය තුළ තමයි කුඹර වෙරළේ. තව 45 ගත්ත කැඩුවා ඉඳලා වාක්‍ය. තාක්කටි දැන්. අද නගරකට ගිහිල්ලා බලපුවාම බැටරි සිස්ටම් තමයි පොඩි උන්ට හම්බෙන්නේ. මේ පරිසරය තුළ ඉන්න ඕනේ මේ මේ ඉන්නේ දඟලන්න බෑ ඒක තුළ හැදෙන්න මේ ගස් කොළන් බලවාගෙන ඉන්න වාඩි වෙන්න ඒක අපි ගණන් ගන්නෑ මම අහන්නේ ඒ විදිහට බුදුහාමුදුරුවෝ ව්‍යංගාර්ථයෙන් අපිට කියලා කියන්නේ සපේකන්ති විවිධකයන්දී දුක්ඛම සුඛ වේදනාව දාන්න. දෙත්ත බක්ති කන්ති කෙනා පරිණතේ කියපා. සිතේ තියෙනවා. භවනා කරලා කොහොමද අනුකරණයක් වශයෙන් අම පුළුවන් තරම් හරි ජීවිතේ. කැලේකට යන්න ඕනේ කියලා තාන්න හිතේ භවනා කොච්චර සතිය කොච්චර බලයක් වඩපත්. එයි මේ කන්දර තියෙන තැන පිළිගලා මොකද ඒක කරන්නේ කියන්නේ. මේ කන්දර නැත්තේ පරමාවතික කරන්නේ. පුරුකමනේ. ඒ නිසා ත්‍රිජානනාන්තයේ ආනන්ද සප්පයෙහි උත්තර නම් කළ තියෙනවා. කාමයේ කාම සංඥාවේ ප්‍රතිස්ථාපනය කරලා කාම සංඥා රූපේ ප්‍රතිස්ථාපනය කරලා රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපනය කරාට සේ තමයි කැලේට ඉරිසර කැලේට යන්නේ දෙකක් හරිතරේ කරනවා ඒකම තමයි යන්නේ අපි මේ ඇතුලේ ඉඳගෙන රියල්සල් කරන්නේ ඒක යායුත් තේරෙන්න කාමයේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කරලා ප්‍රතිස්ථාපනය කරලා රූපේ රූප සංඥා අබ්බාට වැඩිමඩ පස්සේ තේරෙනවා ඔපරේෂන් එකක් තමයි කුස්සියව කුස්සියක ඒකට තියටර් එකට යන්න කොච්චර තාක්ෂ දොස්තර හිටියත් කොච්චර උපකාරයක් මම කොච්චර ලේද පිළිසුදිලා හිටියා ප්‍රශ්න කරන්නේ ඉතලා නිශ්චිත කරන්න නිශ්චිත කරනකොට ඔපරේෂන් නිශ්චිත කරනවා නර්ස් නිශ්චිත කරලා එන පහතේ නිශ්චිත කරලා ඊට පස්සේ තමයි තියටර් එකට එනවා ඒ මොලේ ඔපරේෂන් කරා ඒකට වෙනවා තියටර් කියනකොට ඒ නිසා කවදා හෝ කාටහරි තමන් ගත කරන ජීවිතයේ මේක වැඩේට නම් ප්‍රයිස්ය අවශ්‍යයි. නැත්නම් අයිතික සම්බන්ධ වෙන්න ඒක තියෙනවා. නමුත් එතන මම යන්න ඕනේ. දැන් වෙලා බැවිලා තියෙනවා කියලා තේරෙන්න ඔය කැක්කොත්තන් එක්කද කරවල් ලොකු කියලා කියන්නේ. ඒ මිනිස්සු බුදු බයික බය වෙලා වූර්පනින් වෙකලේ. ඉන්න බෑ. ඔය විතර විදියට කැලේ ඉන්නවා කියන එක ලේසි නෑ. යන්නේ අතන සූදානම් සූදානම් වුණාට පස්සේ කෙලෙට යන්නේ නැත්නම් මොකද ගූගල් එක ගහන්න බෑ. ඉච්චර මේ සාධනෙ කියලා තියෙන්නේ මම මේ බොම්බ බලන්නේ කියන්නේ. ඊට පස්සේ දෙන්න යටි අවශ්‍ය කරලා දුන්නා පස්සේ ඉතින් සෙල්නේ සම්බන්ධය අන්නේ වෙලාවට නැති ඉන්නේ කමාන්නේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කරන්න බැරි කාම සංඥා රූපයකට ස්ථාපනය කරන්න බැරි රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපනය කරන්න බැරි ඒ වගේම කරන්නේ වාසිය පැවිද්ද සංකේ නැති කරලා අවදින කවුරුදෝත්පාදන පාන. අපි කියන සාසනේ නැති කරලා මොන තරම් අවස්නාවක් සාසනේ કોઈ කායකද අවචක්‍රේ કોઈ කායකද සාසනේ කියන්නේ. අපි කියන දෙන්නේ අපි හිතනවා මේක තමයි ප්‍රകൃතිය කියන්නේ නෑ. ඒ ඔක්කොම තියෙන්න පුළුවන් බුද්ධෝත්පාදන නැති වෙනවා. ඒකෝරක් දෙමිය අහසක් කියන්නේ නෑ. මේකට තොගේ එනකම් බලන්න ඉඳලා තව කමක එනකම් බලන්න ඉඳලා කබේ විදිහට කක්සද්දාව ගැන කවුරුත් එන්නේ නැහැ. පීනන කොටත් මුලිය වෙනකොට තේරෙන්න පටන් ගන්නවා මේ වේදනාව පිළිබඳව අපි මේ ක්‍රේෂන් සෑහෙන දුරට කරන්න පුළුවන් දැන සමාධිය ඉතිරෙනවා. අපි තාමත් සතෝ එනේ එවනකම් කියනවා නේ. ප්‍රතිපලෙ කොහොමද වේදනාව කරන්නේ? ජයසිංහ උද්දර පරිශීලක කරනවා. ඩිස්ටන්ස් එකක් ගන්න. ගන්න කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් ගන්න ඕනේ ඊට පස්සේ දෙන්න. අනුග්‍රහ. අපි පුරුෂයෙක් මොකද කතා පටන් ගන්න ඉස්සර කියලා තියෙනවා. අර ඒකට වරු කොම්පලට වරු යනවා. ඉතින් අපි අහනවා ඒක මේ භාවනාව අපිට මේ ටයිම් ස්කෝර් එකට ගෙන යන්න බැරිද? නිවියෝක. තුන දක්ෂ ගුරුවරයෙක් කියනවා පුල්ලේ අකන්ඩිෂන් කරලා සවුන්ඩ් ප්‍රූෆ් කරලා දෙන්න වැරද්ද කැට කපලා චීස් වගේ එකක් ඉවරයි. ඒකයි විද්‍යාව කියන එකේ සම්ප්‍රදාය වෙනස. සම්ප්‍රදාය අම්බි කන්දලා. කන්ද සංගීත වල ගන්නේ ගැනීම. ඉතින් මේක සෑහළු වුණාට පස්සේ අපි ගෙන්නන්න ගන්නවා අම්බිවා. ඒ නිසා මම දැනගන්නුනේ ඒ ඒගොල්ලෝ අපේ අවුල් වෙලා ගියත් ප්‍රශ්නේ නෑ. අනිපෙලේ තියෙන්නේ වෙන එකක්. පෙළපාන වල තියෙන තව එකක්. අනේ ඉතින් බරකට නම් මම ආවියා. මම ඒක කරගන්න. ඉතින් ඒකටයි මේ බොජ්ජංග වල ශාක්‍ය මාලය අති බොජ්ජංගය බවට පත්වෙනකොට මේ සූත්‍රය කියලා දෙන්නේ අති බොජ්ජංගෝ වහිනී භාවිත භාවිතෝ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිසද්ධාන වශයෙන් සෝදාන්ති කියලා තියෙනවා දෙනනට පොතක් කොහොමද සාතෝ මෙයා කම්ම දක්කෝ ආයතෝ අභියෝසතෝ අභිඥාය විපාකය අපත්‍ති කියලා සම්බෝධයෙන් ප්‍රකාශය තියෙනවා ඒ සාතිය වොච්චුනා ප්‍රකාශ කියලා කියන්නේ සාතිය පිළිදෙඩ රෝග මෙමරිය වැඩි කරන්න අවශ්‍යයි කොටවත් නිවන සඳහා කියලා තේරෙන්නේ නැහැ. තේරෙනකන් සත්‍ය වඩන්න අපි ස්ට්‍රෙස් රිඩක්ෂන්. ඒක නැත්නම් ස්ට්‍රෙස් හීලින් වල. ඒක නැත්නම් කියෝරටි වර්ක්. අද බිස්නස් පොලිසිය වල දිනවල චාලි. ඒක කියන්නේ ඇමරිකන් පොලිසිය කියන්නේ. සත්‍ය විකුණනවා. විකුණන්නේ මොකද? තෙරපි. හීලින්. කියෝරටි. ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ කියන තැන තමයි අද හම්බවෙන්නේ. ලේද වෙලා ඒක කරකවන ලේ නොවි හෙද කරනවා. හෙදකමන සතිය වර්ණා ඒක කියන්නේ මේ කෝලම් කරන විදිහට ගියාට ඔය විකුණන කම්පැනික නිවේ කරන්නේ දැන්ම නැවත තව කම්බල්ලා මම මේ වෙන කරන්නේ මහත් වෙන්නේ එල්ල කරන්නේ ජීවිතයද එහෙත් නිවනේ මෙපිට තියෙන නාමක තුච්ච පහ අරුණත් කියලා බැලුවොත් ඕනම කෙනෙක් දිහා බලනකොට තේරෙනවා මොකද යන්න කෙහෙලා ආරකට පොගා. ඒකට විශේෂත්වයක් සාගුණ කතාවෙන් කියන්නේ අපි කියන්නේ ඒක තමයි. ඒසය යෝගාචර කරන්නේ කර්මස්ථානාචාර කියන වෛද්‍ය පොතක. තේරිතේ ඉඳලාදී. තමන් බාහකර කෙරුවොත් ඕකවලට ඉතරම්. sometimes ඇත්තටම ඕකෙන් මට ආදර කියන්නේ දානික අමතුරෝ. දිවනේ මෙපිට භාවනා කරන්නේ කිව්වොත් පිටු ඇදෙන්නේ කේකම මාරු. නැවත කියන්නේ therapeutic work, curative work, healing work, භාවනා කෙරුවොත් භාවනාවේ පිස්ස දෙන්න ෂෝක් කට් එකක්. එහෙනම් තිකාසු යනකම් ගියා නෑ. ඉතික ඔබ්ජෙක්ටිව් වෙනස් වෙනවා, ඉල්ලේ වෙනස් වෙනවා. ඒකට දැක්මම නිවන් කරන්නේ ඉවර සදාමයි කියලා. ඉතින් බලේ ජීවත් වෙන්නේ. ඒක හරි පහත දාන එක තමයි පොඩ්ඩක් කරන්නේ. මිලින්ද පඤ්ඤායකේ ඒ නාම තියෙන අරදනති කමන පිළිතුරතිරෝ දැන් ඔබ වහත් මේ විදිහට විචක්ෂතෝනේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මම දැනුමක් අපිට තියෙනවා. ඉබලන්නේ පැවිදි වෙනකොට දැනගෙන හිටියද මෙතෙන් යන්නේ කියලා නේ. අපේ මම කියලා ප්‍රශ්නෙට අපිට මම කතිය නිකම් මේ සම්පදාන වල සාමදේ ඉතින් අඳුරගෙන එක මොකටද මේවා. නම් පාවුල කොහොමද? තරන්නේ. ඉතින් ඒක ගමන් දෙවන්න ආපු කිව්වා. ඒක උත්තර සමුදාවෙන් කියලාවත් නැත්තේ. නමර කරන්න කරන්න යනකොට ඒ විදිහට ඔක්කොම යොමු වෙලා තියෙන ඉවරයි. පටන් ගන්නකොට ඒක ප්‍රශ්නේ නෑ. ඒක මේ නොසින්දෝන් වෙන විදිහකට කියනවා නම් අපි සම්බන්ධ මොනපරියයි සුත්ති කියනවා. පුත්තජය ඉපණක් කියලා මොකද ඒකා කියන කවදාවත් ඒක ඉවර නෙවෙයි. ජීවන ගැන මොකක්ද කියන දේ මේ සාධ්‍ය ඔච්චම් ගවට්ටෝ පැහැ. ඒක තමයි අපි දැනතර ජීවන දිහාට එල්ලේ වෙලා මාන්නේ වෙයි බැහැ නැත්නම් වර්ණවත් ඒ වන්සත් වීම බලන්න පුළුවන් අපි කියන දේ කරනවාද කරන දේ කියනවා කියලා උණියක් තෝරන්න කියලා කියන වාදී සත්‍යකාරය කියලා. ඒ කියන්නේ මේ නාටක පැටිල ලෝකයට පෙන්වන්න කරන නාටකම ඇත්තම නිවන් දකින්න. අන්නේ ඒක විස්තර කර දුන්න අවශ්‍යයි. ඒ කියන්නේ පොච්චමක දාන්තගෙන පුරා කියනවා. ඉස්ලාම් තියෙන සත්‍යතාවෝ කියන්නේ අම්තුරක් ඔපෙක්කා හම්බුන්ට කියලා. මේ නම් තහවුරු කියනවා බුදුරජාණන් කියනවා උපේක්ෂා සම්පෝජනෝ බගිනෝ භවේකම් විවේක නිසි සංවිරාග නිසි සංකේතෝත නිසියම් මේ උපේක්ෂාව මේ කරගෙන සතියෝ තාමත්ම විවේකීව වඩන්න තිබුණත් ඒ පැනතත් සතිය තියෙනකොට හොඳයි නැතිවෙමකොට ටෙන්ෂන් එක නෙවෙයි සතිය තිබුණත් කරා සතිය තිබුණත් කරා සතිය එක්කොට නැතුව කියන්නේ ඉපත් වෙන්නේ දැන් සතිය යන්නේ කොහොමද සති විරුද්ධ වෙන හැටි වහකම්ද හිතේ. විවේකීව උදාහරණයක් වශයෙන් කියනවා අපිට බබා වෙනකොට පුදුම සංස්කාරයක් තියෙනවා. කිසියකොත් වෙනවා කියන දසුව අතේ මෑනවා කියන කාරණේ සතු ප්‍රඥාත්මක වෙන්න පුළුවන්. ගෙදරුව තමයි අතින් දෙනවා. එතකොට පුළුවන් මම තමයි මේ කවුද අපි හැලෙවලු මම කියන්නේ තමන්ගේම දරුවා වගේ දාලා කොටනවා දුන්නා තමන් පිළිගත්තා ඔතේ තමයි දා කොහොමද කියලා කියනවා. පංගුදී දාන ඕල් ගහන්න නැති කියනවා. මගේ මොන කරන්නේ කියලා. ඒක හම් දාගත්ත සතිය නෑ නෑ හිත බලන්න ඕන. අපි ගන්නේ විඩියෝ එන්නේ. ඒක තමයි විවේක නිශ්චිතා. විරාග නිශ්චිතා මිත්‍ර සතිය කොහොමද ප්‍රේමයෙන් බැලුවේ මේ පුතා නොවේ දෝ. ඒක බලන්නේ ඒ හිතාම තමයි යහපත සිතාර වෙනවා මේ සතියම වත්හැර යනවා සතිය දුක්ඛ සත්‍යයන්ති මේකේ පිළිබඳව විරාව වෙන්න පුළුවන් නිරෝධ නිශ්චිතයි කියන්නේ නිරුද්ධ වෙලා සතිය නිරුද්ධ වෙනකොට දිශා පීර බහින නගිනකොට පහු බෑලන්නේ කඳු නැති වෙන්නේ විවේක නිශ්චිතම් විරාගම් නැතිව ප්‍රඥා ශාන්තම් විග කවදේ අතම් වෙන්නේ ධම්මෝපියෝ වික්‍රේ පහ සම්බප්පගේ වදන්. ඔබ වදකටද සතියක් මහමෙමි. ප්‍රතිහින්ද වෙනවා. අසතිය ගැන කොහොමද කතා? ඉතින් අද භාවනා කරන කටේ සතිය නැති වෙනකොට ටෙන්ෂන් වෙනවා. කිඩිනස්. බ්ලඩ් sugar කවුන්ට් කරන්නේ. නිින්ද නැතු යනවා. මේ ටික කිව්වද වාසිය? අර මේනි ගොඩෝ ගිරගෙන පාත්. වික්ෂණිය නෑ. දිවෙන්නේ දෙකයි වන්ට. ගියාට පස්සේ අර ගොඩ දුරෝ ගියා බුදුහාමරට වැඳලා ඉන්නවා. තාම ලෝක පහක් කියලා ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ අනුගමන තානෝත්ය නැති මේ විචුනේ මාංශලා වැඩේ කරගන්න කරගන්න තියෙන වගේද පේනවා. උනන්දු වෙලා කියනවා. මේ කෙලස් කැපෙන්නේ. ඒසොත් දුක් කියනවා මගේට හෙට පස්සේ ලොස්සොත් කියලා අද දවසේ හදාගන්න. ඒක කලාවක් පිළිගන්න. පහුවිත නාටකයක් තියෙනවා. ඒක රෙකෝඩ් කරලා තියෙනවා. කොටි කියලා දාලා තියෙනවා. වොයිස් රෙකෝඩ් එකේ ගිහිල්ලා ඒකම දාන්න. අන්දාහුදෝ දාන්න. අන්දාහුදෝ කමියට මේ ප්‍රශ්න අහුවා. නකොට වාසිය කොහොමද? ඒ පුතේ දෙන්නේ කවදාකවත් බණ කියන කැමති නැති. භික්ෂුණීන් වහන්සේලා කැමති. අන්දාහුදෝ කියන්නේ කැමති. ඒගොල්ලන්ට ලොකු වෙනසක් වෙන අලුත් දෙයක් නේ. ඒ නිසා පුදුම උනන්දුවක් පුදුම ඒක උද්දීපනයක් ඒකට කියන ඔප්‍රේරණයක් සිද්ධ වෙනවා හැබැයි බුදුහාම දැනගන්නවා අන්නේ තැඹිලා ඊට පස්සේ මෙතන පහුවෙන්න ගිහිල්ලා ඒ බණ කියන්නේ කියනකොට ඒ පරිචිය එක්ෂණාන්තලා මොකක්ද ඒ විදිහට තමයි මේ සොරස්කල පිළිබුන් සද ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මොකක්ද සිතියේ දනාවම සංස්කාරات පිළිබඳව මේ ධර්ම දේශනාවක් කියනවා පාර්ථිකක් වේවා දුන්නා සනිස්සෝ සාධේ තමයි කරනවා පිළිනවා සංසි උදා වේවා